අවසරයි සියලු දෙනාටම සරණයි. එදත් අපි අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්තම් පොදු කමටහන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු. අපි ඉල්ලා හිටමු රවිසර්ගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. සුඛියෝ. Would it be possible if Bante could kindly give a summary of yesterday's talk in English as I found it quite profound but was not able to follow the entire talk? Thank you. So it is a huge task. So if someone can try, I can fulfill the balance. So someone has to help me. Mm. I try to avoid as much as possible this translation. It's a very difficult task. I, show, I told Shiroma, uh, don't give that kind of thing because uh, it give a kind of a thing so as a request. If someone can give a brief, someone entertain the talk and understood can give a brief, I can uh, help promote it. So I have to answer this question with the help of someone else. So we'll go to the next question. The rest of the questions are in Sinhala. Uh, ගෞරතර ස්වාමීන් වහන්ස අවසරයි. සක්මන් භාවනාවේදී පය ඔසවන විට දැනෙන සැහැල්ලු ස්වභාවය පටවි ස්වභාවයේ අඩුවීමක් ලෙසටත් පය ඉදිරියට ගෙන යාමේදී දැනෙන තල්ලු කිරීම වායෝ ධාතුවේ ක්‍රියාව ලෙසටත් පය නැවත පහළට බිම තබන විට දැනෙන තද ගතිය පටවි ස්වභාවය ලෙසටත් මෙනෙහි කෙලෙමි. එලෙසම ශරීරයේ ඉරියව්වෙන් ඉරියව්වට මේ සිදුවන්නේ වෙනස් වීම හෙවත් අනිත්‍ය ලෙසද මෙනෙහි කළේය. මෙසේ මෙනෙහි කිරීම නිවැරදිද? නැතිනම් හුදු තර්ක මනසේ ක්‍රියාවක්ද. කියා පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔගේ මේ මූල ධර්මානුකූලව කියන්නේ පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි කරන්නේ සම්මුතිය. සම්මුතිය කියන්නේ ඔසෝනවා, යවනවා, තබනවා කියන එක සම්මුතිය. මේ පටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු කියන්නේ පරමාර්ථ ධර්ම. ඒ වගේම අනිත්‍ය කියන දේවල් ඒවා මෙනෙහි කරන්න ගියාම කවදාවත් සත්‍ය මතුවෙන්නේ නැහැ. මෙනෙහි කරන්න වැටහෙන දේ ස්වභාවී එහෙම නැත්නම් සම්මුතිය ඒත් මෙනෙහි කරන්න ඕනේ ඒ සම්මුතියට හිත යන්නේ නැතුව හිත පිට යනවා තමයි. ඒ නිසා මේ මෙනෙහි කිරීම මෙනෙහි කිරීමේ ක්‍රමයේ හැටියට බලනකොට මූල ධර්මානුකූලව වැඩි වැඩක්. මේකක්වත් මෙනෙහි කළ යුතු දේවල් නෙමෙයි. The last two questions. ගරු ස්වාමීන් වහන්සේ සතියෙන් පොඩි අකුසලයක් කළොත් එක්සාම්පල් බොරුවක් කිව්වොත් ඒට කර්ම විපාකයක් වෙයිද ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා කරන දෙයක් තියෙනවා නම් කර්ම විපාක සිද්ධ වෙනවා චේතනාවක් පහළ වුණා නම් චේතනා බිකවේ කම්මං වදා චේතනාවක් පහළ වෙන්නේ නැති වෙන්නයි අපි මේ උත්සාහ කරන්නේ චේතනා නැතුවත් දේවල් වෙන්න පුළුවන් අචේතනිකව ඒ වගේ දේවල් දෙන විනිශ්චය කරන්න පුළුවන්. කිව්වොත් හරි කෙරුවොත් හරි චේතනාපූර්වකව ඒක ඒකාන්තෙම වීජගණිතමේ සමීකරණයක් තියෙන චේතනාම්බිකවේ කම්මං වදා. චේතනාවක් ඇතිලා කර්මයක් නොවෙනවා කියනකොට ඉර පායලා එළිය වැටෙන්නේ නැද්ද කියලා අහනවා වගේ. ඒ නිසා මේක පිළිබඳව ඍජු කෙටි උත්තරයක් තියෙන්නේ හැම චේතනාවකම කර්මයක්. last question. අවසර ගරු ස්වාමින් වහන්සේ මෙම වැඩමුළුවලට සහභාගී වූ පසු මාහට මහන දෙවියට පැමිණීමට පැහැදිලිම පැහැදිලිවම අවශ්‍යතාවයක් ඇති වී ඇත. නමුදු මා දෙදරු පියකි. මාහට තීරණයක් ගැනීමට නොහැකිව ගිරයට අසු වූ පුවකක් මෙන් සිටිමි. මේ සම්බන්ධව අවවාදයක් දෙනමෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ වගේ මගෙත් ජීවිතේ එතකොට මට දරුවෝ හිටියේ නෑ දැන්වත් නෑ නමුත් මේ වගේ දෙක මේ මේකට යනකොට ඕනම කෙනෙකුට දුෂ්කරයි ඒ දුෂ්කරතාවයේදී මේ කාගේවත් ආදර්ශයක් හෝ කොපි කිරීමක් කෙරුවට හරියන්නේ මොකද අපේ ප්‍රශ්නේ අපිටම සාධාරණ අදාළ දෙයක් ඒක කියනකොට මං ඉතින් මට පැහැදිලි වෙන්න මට බාධාවක් තිබුණේ නෑ නමුත් ධම්මික හමුදුරකව කරන්න මෙපයි කියලා මොකද පැවිද්දෝ කරන්නෙම නරක වැඩ ඒ සංසේ ලියලා තියෙනවා ආටිකල් එකක් බ්‍රෝකන් බුද්ධ කියලා. මේ තේරවාද නිකායවල වල කරන පව් වැඩ. ඉතින් මොකටද මේව කරන්නේ කියලා. ඉතින් මං කව මට මම ඒව දන්නේත් නැහැ. මට ඕන කරලා තියෙන විවේකී කියලා මම පුළුවන් තරම් මන් දොස්සහයි කරා. ඉතින් ඊට පස්සේ කිව්වා කවදා හරි පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තරමට භාවනා කරන්න කියලා. ඉතින් Taman දැන් කරගෙන යන භාවනාවේ පොඩි හරි වර්ධනයක් තියෙනවා නම් අන්න ඒක දිගට කරගෙන යනවා ධර්මයේ හරිනම් ඒ වගේම ධර්මයේ අපිට අරසාව තියෙනවා වෙන මහානකම හෝ වෙන්න තියෙන දෙවි. ඒ නිසා Tamanට දැනට කරගෙන යන එකේ වර්ධනයක් සහ ප්‍රවර්ධනයක් පේන්න තියෙනවා නම් හිතුවපැතු සම්පත් හරියයි කියලා හිතාගන්න. ඒ දේ කරන්නේ නැතුව මහානකම ලොවට පස්සේ ඔක්කොම හම්බෙයි කියලා හිතනවා නම් ඒකත් escapeism එකක් තමයි. ඒකට ඒකට උනන්දු කරවන්න එපා කවුරක්වත්. ධම්මික ආමතුරු මට පැහැදිලිවම කිව්වා ওই මහාන වෙච්චාම ඔක හම් වෙයි කියලා හිතාන ඉතල මොකක්වත් හම් වෙන්නේ නැහැ. අනවශ්‍ය හිරවිල්ලක් හිර වෙන්නේ. ඉතින් ඒ නිසා පැවිදි උනත් එකයි නැතත් එකයි කියන විදිහට දැන් දෙදරුපියෙක් වශයෙන් ඉඳද්දී සතිය කියන එක දැක් ගන්න පුළුවන් වුණා. දෙදරුපියෙක් වශයෙන් ඉඳද්දී මේක දියුණු වෙනවද? තව බණහන කොට අන ගහන එකට වර්ධනයක් නැත්තම් උනන්දුවක්ද ඇති වෙන්නේ ඔච්චර තමයි ජීවිතය කියන්නේ. ඕක ඇක්සලරේට් කරන්න යන්න එපා. ඕක ස්මාර්ට් කරන්න යන්න එපා. ධර්මේ හරිනම් ඒ ධර්මයේ විසීම පාර හදලා දෙයි. අපි ළඟ තියෙන ප්‍රාර්ථනා තියෙනවා. නමුත් Taman නිතරම බයන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී නිතරම සති ධර්මය අරසාකරනද බුද්ධුමයි පුදුමයි එතකොට Tamanගේ හිතුව පැතුව දේවල් සම්පත් වෙන හැටි. Tamanවත් හිතපො නැති විදිහේ හොඳම කම්බිනේෂන් එක එනවා. ඒ අපි හිතලා ගන්න දේවල් කක්කා. අපි හිතලා ගන්න දේවල් හරීම මේ මේ inferior ධර්මයෙන් ලැබෙන දේ හරිම සුපීරිය කිසිම ෆ්‍රික්ෂන් එකක් නැහැ. ඒ නිසා ධර්මයට දෙන අනුග්‍රහය දෙන්න සත්‍යමත් වෙන්න සත්‍යමත් වෙනකොට ඔය gedara ඉන්න දරුවොත් ඒ gedara ඉන්න අයටත් අපි ඒ කරන ක්‍රියාවලිය මොකද්දෝ නිහඬ බණක් ඇක්කිය වෙනවා. අපි ඒ ළමයින්ට ඒ දරුවන්ට කරදරයක් කරගෙන වෛර කරගෙන කීකිය අතෑරපු දෙන්නෙක් මම දන්නවා. බලනකොට තමයි දැන් සයිකියාට්‍රික් කේසස් දෙකක්. ගිහිල්ලා පස්සේ සිවුරු හරි. සිවුරු හරියට පස්සේ අර මිනිස්සුන්ට තිබුණත් වැඩිය අපහසුයි. ඒකේ වෙන්නත් ඉස්සෙල්ලා මම ඒගොල්ලන්ටත් කිව්වා. කලබල වෙන්න එපා. එහෙම අතකසා දාගෙන යන්න දෙයක් මේකේ නැහැ. Tamanට සතියට පැවිදි වුණාද නැද්ද? දරුවෝ ඉන්නවද නැද්ද? බැඳලා නැද්ද කියන එක බලපන්නේ. කවදාකවත් බලපෑමක් නැහැ. ඒ නිසා බොරුවට මේ සතියට ඔටුනු දාන්න යන්නත් එපා. කටු ඔටුනු දාන්න යන්නත් එපා. සතිය මායින් කරන්නේ නැහැ. ඔය අපි දාගත්ත බඹ ගාලට. සතිය මායින් කරන්නේ මනුස්සකමට විතරයි. ඒ නිසා මිනිස්සෙක් වශයෙන් ඔය කරගෙන යන්නේ වැඩේ කරගෙන යන්නේ එතකොට මේක මේ ඉදිච්චාම කන්න පුළුවන්. අමුවම කන්න වෙන්නේ. ගල් ගහලා කඩලා කෑවොත් අමුවම කන්න වෙන්නේ. නිසා ඉදිච්චාම කන්න පුළුවන් කලබල වෙන්න එපා. ඒ නිසා අපිට තියෙන මේ ධර්මයේ දැන් බාධාවක් වෙලා කරදරයක් වෙලා ප්‍රශ්නයක් වෙලා. මේ කිසිම ලස්සන ආදර්ශයක් ලෝකෙට දෙන්නේ නැහැ. ධර්ම ලැබුණා නම් ප්‍රශ්න විසඳෙන්න ඕනේ. ධර්මයට බාර දෙන්න ඒකට තමන්ගේ වැඩේ පුළුවන් තරම් බලන්න සතියෙන් ගත කරන්න ධර්මානුරූපෝ ධර්මානුදම් ප්‍රතිපත්තියට ඒක ප්‍රශ්න විසදෙයි. ඒ නිසා මේ පැවිද්ද පිළිබඳව තියෙන මේ හැඟීම තිබිච්චාවයි. මේ හැඟීමේ යුක්තව සතිය වැඩිීමේ වර්ධනයක් සිද්ධ වෙනවනම් සාතිකයක් දෙන්න පුළුවන් ඕන දේ සිද්ධ වෙයි. පැවිද්ද ලැබෙන්නේ මොකද්ද කියන දන්නේ ධර්මානුරූප වෙන්න ඕන දෙවේ. විවිධ we have got two new questions. Bante, Bante, could you please explain if we have one consciousness or six consciousnesses? Do we let go at each of the six consciousnesses? Sorry, do we let go at each of the six consciousness? What does that mean? Anyone who wishes to answer this question? Do we have six consciousness? One consciousness. So if it is, yes, we'll say, if it is one consciousness, this uh, balance of the question, you have to rephrase. The question is due to the, um, uh, the duality, is one or six? If it is only one conscious available, what is the second part of the question? So if it is answered, no problem. If it is not answered and not satisfactory, please rephrase the question, the latter part of the question. Uh, taking unconscious to grant. Yeah. Sorry, um, I asked that question. Um, I was just wondering, um, yesterday, I think in the talk, uh, did Bante said something about the hither in the eye, the eye consciousness. I wasn't sure uh, but I understood that you, if you're walking or something, then you let go at the eye consciousness. I'm, I'm not sure whether I understood that. That's, that's what um, I was actually asking. So that maybe you are under the impression that there are a number of consciousness changing from one to the other. Instead, if you can accept, so only one consciousness, moment to moment, It label changes, function changes, just like a television channel number of channels are there, only one TV set. You can't see two channels. When one open, all the other has to be closed. So likewise, uh, this changing happens so quickly, it appears like all the six are working like. That is our delusion. With that delusion only ego can happen. With that delusion only con the conceit can happen. That delusion, with that delusion only, preference can happen. There is no preference no choice. You select one, you reject everything. So that magic is the what most thrilling and most rejuvenating and most difficult to solve that puzzle. No one believe uh, that only one consciousness is moving in a such a way uh, Mahasi is giving in the darkness if you take a, take a charcoal, burning charcoal, and rotate it, it appear like a cir- circle. Yeah, ගිනි ගිනි පෙළෙනලට මොකද්ද කියන්නේ? torch. Fire, guinea penella, if you rotate, it appear like a circle. But there is no circle. Only one guinea penella, the, it is when it is rotating fast in darkness. So this is the delusion we are living in. We think we are in a circle, but it is a one torch. It can make any any letter, only a circle or any shape, but due to its fast movement, at a distance you recognize it as a shape. There is no shape, only one dot. So this is what happened in the life. So just calm down, just wait and see where the consciousness is running. to actually find out that there is one <coughs> consciousness working at one time, is that how? Where is the evidence for that? Is that through the experience? And the second question is, uh, there's also something about consciousness being in the hada, the heart, I presume, uh, and that's the, that's also. That consciousness is okay, very difficult difficult to reduce to a place or time. It is beyond time and space uh, Theravada tradition is try to fix the consciousness. That is the point they get lost. Consciousness is this non-local. You can't say it is in the heart or mind or that. The moment you try to focus something, you are in ignorance. It is a phenomena, ever changing, not respecting the time and space. So therefore, uh, very difficult to give a label, very difficult to predict, very difficult to find a formula to explain it. So you have to be ready, be on the ball all the time. You can't predict. Whenever you predict, you are totally at loss. That means we are not ready for the next moment. So human mind always believing the knowledge or ability or this and that. So you collapse, your consciousness collapse and it caught up with the time and space, then you are lost. Very it is irreversible, incurable consciousness is such a very fast thing. Mm, so the Buddha mentioned that very difficult to give an epithet, very difficult to give an example. It is such a fast thing. We try to give examples, we try to locate it, we try to uh, reduce into time, very difficult. But you can evidence, you can observe it. While observing you can see what a fast, what a quick thing. uh, we try to fix it, we try to collapse it, we try to make a permanent notion out of that. Finished. There's no permanence, it's a, such, a, such a phenomenon. ස්වාමීන් වහන්සේ අර ගාතාවක් මතක් වුණා තියෙන දූර ගමන් ඒක සරන්, ඒක අසවි- සරන් දූර ගමන් අසවීරම් අසවීරම් දුහාසන ඒ කියන්නේ හදවත ගුහාවක ඉතින් හදවත කියලා දාගත්තට පස්සේ කක්කව කර ගන්නවා. ඒ ගාතන කොහොමද තේරුම් ගන්න? අසරීරං ඒකට ශරීරයක් නැහැ. ගුහාසයන් ඒක තැන් තැන් වල ලගිනවා කියලා. දුරංගමං ඒක චරක්. දුර ගමන් කරනවා තනියම යන්නේ කවදාකවත් අපිව හේතු කරුවට දැන් ධම්ම මාමයි දුවල පුතාලා මොකක්වත් එක්ක යන්නේ. ඒ වගේම පන්දනං චපලං චිත්තං ඒකේ ස්පන්දනය වෙන චපල හිතක් අපිට තියෙනවා. ඒකට නම් වනම් දෙන්න එපා. දීපු ගමන් ඒ නමට ගැලපෙන්න ඌ වැඩ කරන්නේ ඌ කඩප්පුලි වැඩක් කරනවා. ඊට පස්සේ නම දීපු එක අමාරු වෙනවා. මොනම නමක්වත් දෙන්න එපා. ඌ පිටිපස්සේ ගිහලා පොඩක් බලන්න. ඒ තරම චපල, ඒ තරම වංචනික, ඒ තරම ෂට හිතක් අපිට තියෙනවා. ඉතින් ඒක බය වෙන්න දෙයක් නේද? ඔක්කොටම හොරිනම් සොරි කියන දෙයක් නෑ. අපි ඔක්කොටම හොරි තියෙනවා නම් ඊයි සොරියක් නෑ ඉතින් අහන්න දෙයක් නෑ ඉතින්. ඉතින් මගේ හිත කියාගත්තොත් සොරි තමයි. එහෙම නැත්නම් හොරි. ඒ නිසා මේ ඔක්කොගෙම ඇටි ඉතින් අපි ඔක්කොම බෙදාගමු අපි කරන වැරදි ටික. එක්කෙනෙකුට අඩු කරන්නත් එපා. මම සුද්ධවන්තය වෙන්න යන්නත් එපා. අනික් කට්ටිය සුද්ධවන්තයෝ කරන්න යන්නත් එපා. ඒ කරන්න යන හැම වෙලාවෙදී මේ විශ්වාස කරන්න බැරි විඥාණයට ලෙවල් එකක් දාන්න හදනවා. දාපු හැම කෙනාම පරාදයි. දාපු හැම කෙනාම පරාදයි. තේරවාදයක් දාන්න හදනවා. තේරවාදය රාමුවක් හදලා විඥාණය කොටු කරන්න හදනවා. කොටු කරන්න බෑ. ඒකේ කවුරුත් කියන දෙයකට අහුම්කම් දෙන එකක් නෙවෙයි. ස්පන්දනං චපලං චිත්තං. ඒ නිසා අපි උත්සාහ කරන්නේ මේ ජීවන පරිශ්‍රණය හරහා මේ විශ්වාස කරන්න බැරි අනිත්‍ය දේ, දුක දේ, අනාත්ම දේ මම මාගේ කියාගත්තට පස්සේ ඌ කරන හැම කඩප්පුලිකමටම අපි වගේ කියන්න බෑ. නිකීවා නානේක මම කිව්වට පස්සේ මගේ කිව්වට පස්සේ මගේ ආත්මේ කරගත්තට පස්සේ එයා කරන හැම දෙයකටම වගේ වෙන්න ඕනේ. කොමිට් වෙලානේ අපි තියෙන්නේ. නිසා මේක ඩිස්ක්ලේම් කරන්න, ඩිසවව් කරන්න. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්ම නෙවෙයි. මම මේක විට්නස් කරන විතරයි. මෙයා කරන දේ පිටිපස්සේ කියලා බලන් ඉන්න විතරයි. හොඳ වැරදි කියන්න යන්නත් එපා. මම කියන්නත් එපා. හරි වැරදි කියන්න යන්නත් එපා. මෙහෙම මනින්න අයිතියක් නෑ අපිට. මනපු ගමන් එයා become otherwise වෙන එකක් කරනවා. ඊට පස්සේ අපි අර ගහපු නීති ඔක්කොම ඉවරයි. නිසා මේ ලෝකෙ මේ හදලා තියෙන මේ විවස්ථාවල් මේ ව්‍යාකරණ මේ දේවල් සේරම අපිට නිවනට කරන බාධා. ඇත්ත ඇති ඇටි දැක ගන්න තියෙන බාධා. මොනම දෙයක්කින් අත්‍තරක් නැහැ. කේම කියලා හැරෙන්න ඉස්සලා යා වෙනස්සලා ඉවරයි. අන්න එහෙම හිතක් තියෙන. ඒක දැක ගැනීමේ හැකියාව මනුස්සයාට තියෙනවා. අනික කිසිම සතෙකුට එහෙම බවක්වත් කිව්වට පස්සෙවත් දැක් ගැනීමේ හැකියාව කිසිම සතෙකුට දෙවියෙකුට බ්‍රහ්මියට නැහැ. මනුස්සයාට තියෙන නිසා මනුස්සයාට තියෙන මේකට ක්‍රියාත්මක වෙන්න ඇරලා මේක නිරීක්ෂණය කරන්නේ. ඒක තමයි සතිය කියන්නේ. එයාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න නිගමනයකට එන්න එපා. නිරීක්ෂණය වැඩි කරන්න නිගමනයේ පස්සට දාන්න. එතකොට අපි හැමදාම ෆ්‍රෙෂ්. කිසි දෙයකට වග වෙන්නේ නැහැ. ඒ හැටි එහෙම තමයි. යාගේ හැටි එහෙම තමයි. ඒක මම කරපු දෙයක්වත් නෙවෙයි නොකරපු දෙයක්වත් නෙවෙයි නිසා තව පොඩ්ඩක් බලලා කියන්නම්. විශ්වාස කරන්න බෑ. කවුරු හරි ඇසියුම් කරා නම් ඒක විශ්වාස කරන්න පුළුවන් කියලා එයා ඉතින් කටුකොහලක වැටිච්ච කෙනෙක් තමයි. මොන දෙයක් වෙයිද කියලා කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ දෙවියන් බ්‍රහ්මයන්ගේ සත්‍ය නැහැ කියන්නේ ඒගොල්ලෝ conceptට වැඩිය අපි ඉහළින් තියෙන කොටසක් නේද? ඔයගොල්ලෝ ඉහළ තියලා ඇති. ඒක කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට දුක සැප දෙක සමබර නැහැ. ඉතින් ඒකකොට මේ පරිශ්‍රණය කරන්න බෑ. මේ පරිශ්‍රණය කරන සැප දුක සැප දුක සමබර වේ. මොකද්ද හොඳ සින්දුවක් තියෙනවා මට ඒක මතක් වෙන්නේ නැහැ. අපේ ලෝකේ විතරයි දුක සැප සමබර ඒ නිසා සම්පූර්ණ පරිශ්‍රණය කරන්න පුළුවන් අපේකේ විතරයි. අරවා එක්ක දුක වැඩි එක්ක සැප වැඩි. ඉතින් ඒකට ඉම්බැලන්ස් මයින්ඩ් එකක් තියෙන. ඉන්ෆීරියර් ටිකක් තියෙන එතන. මන තරිතල් ලෝකේ යක්ෂ ලෝකේ වගේ දුක වැඩි. දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකවල සැප වැඩි. ඉතින් සක අවදාකත් වර්තමාන මොහොතට ගන්න බෑ. අපේ කේම නෑනේ. අපේ නිතරම සැප දුක දෙක සමබරයි. ඒක තමයි අපි ලබලා තියෙන උත්තරම සම්පත්තිය. ඒත් ඒක දන්නවනම් අපි මිනිස්යන් අතර උතුම් හැම වෙලාවෙම අපි හැම කෙනාගම 50ට 50 දුක සැපති. ඔය කවුරු උඩ දාන්න ගියත් කවුරු රජ වුණත් බලු වුණත් කවුරු දැනුම තියනවා කියවත් නැහැ කිව්වත් කවුරු ආයතක ගියත් නැති වුණත් ඔක්කොම ඉන්නේ සමතලේ. ඔක්කොමලා ඉන්නේ හරියට 50ට 50. ඉතින් යතර මැද එක එකනා කියනවනේ උඹට සැප වැඩි මට සැප වැඩි. ඒ බයිලා ඒ බලන දෘෂ්ටි කෝණය විතරයි ඔක්කොමලා ඉන්නේ එකම නරාවලේ එකම 50ට 50. මේ පනාට පනා තියෙන එක හරි මඟුල් සක්වලක් කියලා කියනවා. හරි වටින දෙයක්. සමබරයි. නිසා ඕනම කෙනෙකුට යැපුමක් තියෙනවා. යැපෙන්න පුළුවන්. කාටවත් බෑ ඔය කියන ලෝකයේ ඉල්ලන සැප හම්බ වෙලා සැප ලැබල ඉවරලා මේ මට සැප දුක දෙකම නෑ කියලා කියන්නේ හැම එකාටම එකයි. ඒක ඒක තේරෙන්නේ නිවන් දැක්කට පස්සේ. එතකම්ම අපි කියනවා නෑ අරයට වැඩිය මට සැප තියෙනවා ඒක සැප නෑ. ඉතින් පන්ති ભેදයයි මේ මෙහි පන්ති වේදනෙමේ තියෙන මේ ආර්ථික පන්තිනේ තියෙන එංගලන්තේ කාල් මාක්ස් කියලා කිව්වේ පන්ති සටන. මෙහි තියෙන්නේ ක්ලාසස් නැත්නම් කාස්ට්. කොහමද ආගෙන තියෙන දේවල්. සමානයි ඔක්කොම සමානයි. අපි ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට ඒ වැලියට දෙක කිසි වෙනසකුත් නැහැ. හැබැයි වැළුවාම සමානකමකුත් නැහැ. ඒ විදිහට හිතනවනම් අපි ඔක්කොම සහෝදරයෝ විදිහට ඉන්න පුළුවන්. කිසියම් තැනක සැක කරන්න බෑ. සැක කරත් ඉතින් වැරද්දක් කරුවත් ඉතින් අපි කෙනානේ ගහන්නයි, බනින්නයි, මරන්නයි. ගහනවා තමයි. ඒක යහුවාට ඉතින් අර පවුලේ කා වගේ තමයි. ඒක ආවට පස්සේ ඔය මිනිස්සුන්ගේ තියෙන සාධාරණ සාධාරණ සැප දුක් ආර්ථික දියුණුව ඔය කියන නිර්මාණශීලීත්වය කියන ප්‍රගතිය ඔක්කොම නිකන් වැලි සෙල්ලම් බතක් වගේ තමයි. එහාට මොකක්වත් නැහැ සෙල්ලම් ගේක වෙන වැලි සෙල්ලම් බතක් වගේ. අපි වටන් ගත්ත තැනමයි ඉන්නේ. මොනම වෙනසක්වත් කරන්නේ නැහැ. ඒක අවබෝධ කරන්න පුළුවන් 50ට 50 හිටලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක අවබෝධ කරන එක ලැජ්ජාවක් කරගත්තොත් එහෙම නැත්නම් මහා ලොකු ආඩම්බරයක් කරගත්තොත් ඉතින් අංගෙන්න පටන් ගන්නවා. නෑ ඒක දැනගත්තයි කියලා දෙයක් නෑ ඒත් 50ම තමයි. 50ට 50 හිටලා තියෙනවා. ඉතින් මේක අපි කැමති නෑ. අපි වන් අප්මන්ෂිප් එකක් නෙදී ඉන්නේ අපිට. මොනම ක්‍රමයකට හරි මම හිතනවා මම තමයි ලොක්කා කියලා. අපි මේ හටන් කරන්නේ අපි මේ මේ ඉල්ලා හිටින්නේ බේසික් නීඩ්ස් නෙවෙයි. මට ස්පෙસિෆික් මගේ ප්‍රෙෆරන්ස්. ඒකත්තාකත් ලෝකේ සතුටටපත් වෙන්නේ. බේසික් නීඩ්ස් හරියට ලබන්න පුළුවන්. ඒකත් නැති අතොත් ඉන්නවා. බේසික් නීඩ්ස් නැති අන්න ඒගොල්ලෝ පොඩ්ඩක් ඇසුරු කරලා බලන්න පේනවා අපි මේ නටන්න නැටිල්ලයි. අපි මේ ගායනය කරන අඬහැරේ හැටි මොන්න තරම් පටු කල්පනාවකින්ද අසාධාරණයකින්ද අපි මේ ඉන්නේ. අර වගේ ඩිප්‍රයිව් පිරිස දකින්නකොට ඒ විසුන්ට නෝ වෙයා. මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොමැති ඔබ දකින්න සුරා. කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දෙයස් නොඇති නොමැති ඔබ දකින්න සුරා කියලා රවින්ද්‍රනාත් tagore ලියලා තිනවා. අපි මේ මේ කික් සපත්තු හොයනවා. කකුල් දෙක නැති එක මොකද්ද ඔය? ඌ කපත්තු වෙන දෙයක් නෑ උර කකුල් දෙකක් ඉල්ලන්නේ. ඉතින් අර හොඳ පොඩි පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා මේ රේල්වේ ස්ටේෂන් එකේ අන්දමනුස්සයෙකුයි ඒ තරුණයෙකුයි ඉන්නවා. තරුණයා පොතක් කියලා ඉඳපු ගමන් හක් කාලා hina වෙනවා. ඉතින් අන්දෙක්කන හැරමිටි අල්ලන්න බලපුවම මෙයා මේ මෙයාට hina වෙනවද දන්නේ නැහැ ඇයි ඈ කියලා නෑ මම මේ පොතක් කියේවා ඒ පොතේ තියෙනවා විහිළුවක් hina ගියයි කියලා. අනේ මටත් කියන්නකෝ කිව්වට පස්සේ කියනවා මේ මිනිසෙගේ මේ කකුල කොරයි ඒ මාසේ ඉන්ටර්විව් එකට ගියාට පස්සේ කවුද අහනවලු මොකද කකුල කොරේ. ඉතින් කිව්වලු මං ඊයරට පතෝල කෑවේ ඒ නිසායි කකුල කොර වෙලා තියෙන්නේ කියලා. මට ඒකට hina ගියයි කියලා. ඉතින් ඒ අන්දයා කියනවා මටත් දෙනවද කියලා බලලා කියලා. වර්මන් සාරව පොතද නෑ ඔයාගේ ඇස් දෙක. ඔයා මරණට පස්සේ මට ඇස් දෙක දෙන්න. මට පොතෙන් ඇති වැඩක් නෑ. ඒ කියනකොට හිතෙනවා අපි මේ ඉන්න ලෝකෙත් මේ මේ ප්‍රകൃති අධ්‍යා බලනකොට කුමන නැටුම් කෙලි කුමන කුමන කතාද මේ අපිට කොච්චර මතක නැතිලා තියෙනවද මේ 50ට 50. ඉතින් අපි මේ ආසට මාලිගා හදන්න හදනවා ඉනිමම් බඳිනවා. වැඩ හොෝගාන. මොන පස්සේ ගිය දාසේ ඉනිම කඩන්න වැටිච්ච දාස තේරෙනවා. <laughs> මේ බේසික් නීඩ්ස් එක ලැබිච්ච එක ලොකු දෙයක්. ඉතින් ඒක තේරුම් ගන්න තමයි කියන්නේ භාවනා කරන්න පුළුවන් තරම් down to earth යුටිලිටි වැලිය වල ජීවත් වෙන්න නැත්නම් තපසකට අඩු කරන්න තාවකාලිකව ඔක්කොම අයින් කරලා ඒ යැපෙන්න ඕන චීවර පින්න පාත සීනාස ගිලම්පසන යැපිලා ඔක්කොම එක තලයේ ඉඳලා බලන්න අඩු ගන්න මේ මේ බේසික් නීඩ්ස් වලින් අපිට ඒක හරි අමාරුයි මොකද හේතුව අපි හිතන ඒක මේ උපයාගත්ත සැප සම්පත් අවශ්‍යතාවයෙන් කැප කරන්න හදනවා මේ උපයාගත්ත සැප සම්පත් මේ තරම් සබම් බබුලක් බව වේතන ඉක්මනින් එක චිත්තක්ෂණයකින් නැති වෙලා යන්න පුළුවන් බව තේරෙන්නේ තේරුණකොට පමයි. නමුත් මේක ඉල්ලලා ගන්න දෙයක් නේ. අපි ගිහිල්ලා නිකන් normal normalize වෙන්න හදනවා. ඉතින් නිවන් නොදැක්කත් එහෙම normalize වීමම ආර්ථික ෆෝමියුලා එකක්, දේශපාලන ෆෝමියුලා එකක්, සමාජික ෆෝමියුලා එකක්. ඒකටමත් humbleness කියලා කියදැයි. ඒ humbleness එක හරි වැදගත් මේ ඉස්සරහට තියෙන සත්‍ය තේරුම් ගැනීමට. ඒක එnde end සිද්ධ වෙනවා නම් එnde end end නිහතමානී වෙලා එහෙම නැත්නම් අහිංසක වෙලා වෙන ගතියක් පේනවනම් ඒක භාවනා කරන කටියට වැඩිය නැති කටියට පේනවා. මේ මාස එන්නේ නිහතමානී. එන්නේ අහිංසක වෙනවනම් නිහඬ බණක්. එහෙම නැතු දැන් භාවනා කරනාගේ තියෙන ඇරගන්ස්මයි. සීල් රකින්න ගිය ගමන් මිනිස්සුන්ගේ පුදුමාකාර විදියට අර මේ කිපෙන ගතිය එන්න පටන් ගන්නවා. ඒ මේ සිල්පද නිසා හෝ සිල්පද නොරකින අය නිසා හෝ තමන්ගේ කැඩිච්ච සිල්පද නිසා හෝ ඒ නිසා එතනින් එහාට ගිය ගමන් වයර් මාරු වුණා වගේ. නිකන් හරියට මේ ඉරි පැන්නුමක් මල් පැන්නුමක් වුණා වගේ. සිල්පද කැඩෙන මිනිස්සු ඕන වෙලාවක සමාව දෙන්න ලෑස්ති, ඒසු ඕන එකට ලෑස්ති. මේ සිල් රකින කට්ටියගේ තියෙන මේ ඇරගන්ස් බලනකොට වෙනමම ලෝකයක් ඒක. ඒක නිකන් මේ දිසා මාරු අල්පෑගිලා වගේ. hinaයන බිම්මල් කාලා වගේ. එතන මොකද්ද පැටලිලා වගේ පුදුම ඇරගන්ස් එකක් තියෙනවා. ඉතින් තමයි හොඳට සිල්පද රකින්න ගමන් අර සිල්පද නොරකින්නෙක් වගේ මේක සංගවගෙන ජීවත් වෙනවා යන්න පුළුවන් නම් භාවනාව හරියටම හරියනවා. භාවනා කරන්න දෙයක්වත් නැහැ යාට. කොමන් සෙන්ස් වලින්ම තේරෙනවා. නැත්නම් හරියම ලස්සනයි. ඒ ධම්මික හඳුරු ලියලා තියෙන එකමයි. මේ සිල්පද රකින්න එහෙම නැත්නම් ආගමික නායකත්වයක් හෝ පූජනීයත්වයක් හෝ පූජක தත්වයක් ඕ ලැබෙනකොට ඌට අංගේ නැහැටි. යෝගාවචරයකට පවා ওই භාවනා මධ්‍යස්ථානට ගියාම පුදුම විදියට මේ භාවනා කරන්නේ තව භාවනා කරනකොට කිසිම විදියකට අනුකම්ප කරන්නේ නැහැ. මේ සාමාන්‍ය මිනිස්සු රෝණ තරම් අනුකම්ප කරන්නේ. එයා එහෙම කොහොමද කරන්නේ? භාවනා කරන්නේ නේ සිල් රකින්න එපාද කියලා ආගමනසට කෝට්ටයක් අල්ලන්න. වා. ඒකට වෙන්නේ මොකක්ද? ගැටුමක්. ඒකට වෙන්නේ ගැටුමක්. ඇරගන්ස් තමයි. අන්න ඒක දැක්කනම් ඒක දකින්නත් ඕනේ මේ දෙන්නේ ඇතුලෙන් තමයි. දැක්කනම් හිතා ගන්න පුළුවන්. අන්ඇසියුමින් කියලා කියන්නේ මොකද්ද කියලා. නන් රියැක්ෂන් කියලා කියන්නේ මොකද්ද කියලා. එහෙම නැත්නම් නන් ජජ්මන්ටල් ඒක අමුතුම අමුතුම එක්සර්සයිස් එක තමන් වීම සීලයක් ඉල්ලගෙන ඒක රකින්න ගමන් දුස්සීලෙක් එක්ක සමව වාසය කරන්න තියෙන හැකියාව බලන්න. මරු ඒ එක්සයිස් එක විතර හොඳ එකක් ඈත ඕක නෑ විපස්සනා කියන්නේ. තමයි තාම පිසිදු වෙලා අපිසු කෙනෙක් එක්ක හොඳට ළමට ගනුදෙනු කරගෙන ඉන්නවා. මොන විදිහකින්වත් ඒ තාරාතිරම් මනින්ද යන්නේ. ඒක මේ තර්කයට දාන්න අමාරුයි කියලා දෙන්න අමාරුයි. එතකොට තිය මොකට එහෙමනම් මේ සීලය කියලා. මේ සීලේ තියෙන වටිනාකම එච්චර තමයි. දු සීලෙක් ළඟට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. වෙනසක් නැතුව මේ සීල්වන්ත දුස්සීලකම තිබුණාට manussකමේ කිසිම වෙනසක් නැහැ. දුස්සීල මනුස්සයා සීලවන්ත මනුස්සයා කියවට manussකම වදින් මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. අපිට මේ සීලවන්ත වෙච්ච ගම manussකම අමතක වෙනවා නම් ඒ ඒ දේ නිසා වෙන්නේ නැති අනිකුත් ආගම් වල ඒ ආගමික නායකයන්ට ඒ තරම් දුක් විඳින්න සිද්ධ වුණා. බුදුරජාණන්සේම කරේ ප්‍රාන්සි මාලිගාව මෙහෙට බහැලා එක මිනිස්සු නිවන් දක්කන්න හැතැම්ම 30 40 පයින් යනවා. කිසිම තාරතිරමක් බලන්නේ නැහැ. ඒක නිසා ඒ ආදර්ශය ගත්තොත් අපිට පේනවා අපි මේ වෙන්න තියෙන එන්න තියෙන කරදරයක් ඒ විස බීජ ඇඟට දාගෙන මේ නිකන් වැක්සින් එකක් දාගෙන වගේ බලනවා ඉමුනිටි එක හැදෙනවද කියලා. ඊට පස්සේ විස බීජ නැතුව ඉන්න බෑතක නෙවෙයි ඒක වැක්සින් එක අරගෙන යන්න ඕනේ ලෙඩු ගාවට. හොඳනේ මේ සීලෙකට දාස්කලේ පංචශීලයද? මොකක් හරි. ඒ කියන්නේ මේ සුරාමේරයත් ඒකත් සම්බන්ධද? ඔක්කොම සිල්පද කියලා කියන්නේ කය වචන දෙක හික්මව ගැනීම. ඒ කොයි දේ කෙරුවත් හික්මවගත්ත මිනිස්සු හික්මවගත්තේ නැති අයට වැඩිය අරගෙන. යා වෙනම ක්ලාස් එකට යන්න හදන. ගිය වෙලාවෙ ඉඳලා ඉතින් අර මේ මේ මොකාදෝ කරගත්තා වගේ අලිය අවුලක ජීවත් වෙන. කටුවට උනක් දාගත්තා වගේ. සිල්ල තුන් එක ජීවත් වෙන එක හරිම අමාරුයි. හරිම අමාරුයි. මේ මොකද හේතුව ඒගොල්ලෝ මේ හුවා හුවා දැක්වීමක් කරන්නේ. සීලවන්තකම තියෙන විපිලිසරකම නැති කරන්නේ. සීලවන්ත වුණා නම් හිතේ විපිලිසර නැහැ. කරන දේ හොඳට දාන්නවා. ඒක මේ අනික් කෙනෙකුගේ සීලත් එක්ක කිසිම බලපෑමක් නැහැ. ඊට පස්සේ සමාධියට ගියාට පස්සේ ඊට වැඩි ලොකු අන්දයක් එනවා. අන්තිමට හරිම ධර්ම ඊට පස්සේ උට ඒ දෙකෙන් අනින් නැතුව ඉන්නම බෑ. ඉතින් දකින්න නීරටත් අහිනවා, ගස් වලටත් අහිනවා. ඉතින් හම්බෙච්චා මෝල් ගස් පාරක් ඔලු දෙක මැදට අන්න එදාට තේරෙනවා මේ අංගාහ වලේට අනින් යන්න එපා. අං කැටිච්ච ගොනෙක් වගේ හිටපන්. අමාරුයි මේ මේ මේ ඒ ඒ ಗುಣ ටික තියාගෙන ඒ ಗುಣ නැති කෙනෙක් වගේ ජීවත් වෙනවා කිව්වා මේක මම හිතනවා උත්තම එක්සර්සයිස් එක කියලා. රජ කෙනෙක් රජ පැටියෙක් හිඟන්නෙක් වගේ ඉන්න අවුරුදු 45. විහිම් පනවගෙන. ඉතින් කොහොමද සක්විතිනේ? කොහොමද සක්විතිය යාගේ කතිගුණ, චර්යාව ඔක්කොම රජ විදියට යන්නේ. හැබැයි හිඟා කාලා ජීවත් වෙන්නේ. එනේන තන උපේනවා. ඒ රජකම නැත්තම් එයාගේ ගෞරවය උපේනවා මිසක් මම යනකොට පෙරඩ් එකක් ගිහිල්ලා පෙස්කෝට් එකක් තියලා උපයන්නේ නැහැ. ගිහිල්ලා උපේනවා. ඒ හැමතැනම හරි අලු. අන්න ඒක තමයි මේ ඒ ඒ ಗುಣ ලැබෙනකොට පිටු මේ කිරිවදින ගෝයන් කරලක් වගේ. එහෙම නැත්තම් ඒ උණ ගහක් වගේ පල්ලෙහාට නෙමෙන්න ඕන. උළු පහට පාත් වෙනවා. ඉතින් ඇකඩමික් සෙක්ෂන් වල ඇත්තෙම නැහනේ. එහෙම එකක් අර බුදුම අරගෙන. උඩට ඔඩෝසා ගත්ත ගමන් ඉන්නේ. ඉතින් ඒක දිහා දකින්නකොට හිතනවා ඉගෙන ගත යුතු පාඩම දෙන්න බුදුහාමුදුරු දෙනවා තමයි. හැබැයි මේ වැරදි කරන අය හරහා ලොකු පාඩමක් ගන්නවා. ඒ ඒ ගන්න පාඩම එතනම ටෙස්ට් වෙනවා. අකාලිකවම ටෙස්ට් වෙනවා. ටක් ගන්නකොට තේරෙනවා මේ ගමන ගියොත් මේ මේ අහිංසකෝ ගියොත් no end sky is the limit. arrogance ආවනේ අනේ යන තැන පැටලෙනවා. යන යන තැන අනාගන්න. පන්දාලිය කැලේ ඇවිදිනවා. last written question. Bante. Bante said yesterday we should try and be like children as they are innocent. But should we also have some wisdom? Uh, sorry, but should we also have some wisdom? Otherwise, we could be vulnerable and taken advantage of if we are naive. Thank you the first part itself, the children being considered as uh, innocent. But uh, in the Vidro College, that principle took this just being, just mindfulness to the grade 5 children, that means age 5 and 11, uh, say age 10, 10, 11 and he has mentioned and that after doing little bit of walking and sitting they often write i feel calm and peace and quiet and lack of tension so he, gave, he later he gave it to the boy with five years old not the great five five year old boy and he also write the same he says after doing five minutes of sitting meditation i feel relaxed no tension he is asking me the principal mr kodikar and we have the tension for these children uh, by practicing to remove the tension they should have tension in the children can there be then i told that uh, you being principal you can understand that a five-year boy can understand but he is still in truth but you can't understand because we are thinking from our standard so later the same question asked some another person and another person is giving answer it says, when a child born to the mother, at the age 3, 4, uh, suppose that he is the only child and he gets the full-fledged love and care from the mother. Imagine the second child appeared. The, the first child developed the envious. Child, emotional, negative to the second child. Not up to age 6. So they have already with their anusaya so we consider they are innocent. They are not innocent. We appear like innocent, but even when the two children at the same family, they are rivalry. So therefore, they are less inner, they are less arrogant, but they are not innocent. So therefore, the wisdom or foolishness or emotional drive not yet exposed, but it is there. So when we are try to behave not the childish but childlike uh, we our already earned knowledge is working nothing to worry we that indicates we become non-judgmental unassuming non-reactional to give attributes and then you can say that whatever the decision you are taking you have to pay whatever the the assume assumption you make everything is wrong. So unassuming is much, much, much wiser. Non-reaction is energy saving. And non-judgmental, you are not get committed. It's a privilege. So if we are going to take a decision, it is due to our arrogance. We have vested interest to decide upon others. No one is giving us the, the power. But we have the vested interest, which is that he is in trouble, I am in a position, I have to go and help and I have to give advice and kind of thing. So it's an assumption. That's why I told that uh, uh, Bertrand Russell, he has mentioned about this vested interest, how the people uh, converted Buddhist call they are barbaric and they have to give this God uh, given religion and ultimately they have the vested interest and they went there with the gunpowder and the alcohol they converted Buddhist and the other religious people into them. That is vested interest, he said, the worst thing in the human mind. <coughs> worst thing in the human mind, that is what we do in arrogance. So we have the privilege that's what the Buddha is proving us and telling us and ask us to practice even in sitting, at least even in sitting. Sorry, at least in sitting, non-judgmental. Let the thing happen and just be a neutral observer. Then not committed, that means no kilesas, no defilements. So you can you can understand even for five minutes, at least for five minutes, ten minutes, you can just let it happen without judging, <coughs> without assuming. And then you can see no history, no memory, everything gone. Anything you remember is a defilement. I am repeating, anything you remember is nothing but a defilement. Because the Buddha says, anything past <coughs> leading to frustration atitano dhavanam chittam vikhopahana So When I mentioned in the Melbourne, there was one white lady, she told, no Bhante, I have a, I have a very good, um, lovely memories of my past, so how can you say it is uh, always bad? Then I told that is happening because of your egotistic idea. You think you have a lovely thing. You are better than others. So you have to remember is your arrogance, your egotistic idea, your conceit. Ah, that may be. So therefore, if you remember something, it's a defilement. Sanya nidana papancha sankha. Any sanya you remember, that is because it is boosting your ego. It is because it is increasing your uh, conceit. Or it is catering for your desire. So therefore, just see whatever in the past or your backlog and that indicates how much you have committed. So childlike means knowing that do the least. Very difficult to say stop it. That stoppage is called epistemological suicide. You can't do it. But you can reduce it. So that's all what about Patipada see how much you have committed unwantedly, wasted, and uh, appointed, self-appointed this thing. So I found in my life, don't do anything without an invitation. Just wait till someone come and ask, otherwise mind your own business. If someone come and ask you, ask, are you sober? Are you alert? Or you are in a dream? Eh, then I can deal with the negotiation. If I have done without invitation, that is my vested interest. I have, I am answerable. So just wait till trouble troubles you. Don't trouble troubles till trouble troubles you. We think that to, for the benefit of others and well-being, we jump forward, assuming we are qualified and everything, ultimately when that, that person is asking why you are coming, then only will understand your poking fingers into other psychologies. So you can imagine how to reduce that kind of uh, interrupting others, influencing other psychologies, knowing we can't do away 100%, but definitely we can do better. Definitely we can reduce it and I, therefore I put a caption be mindful, mind your own business. Be mindful, mind your own business. Then onward you, you find lot of solitude. You find lot of time, lot of resources. Because you are not self, you are not assuming, you are not with the, working with the self uh, vested interest. Then only you can understand so far everyone on the earth they are thinking broad about others' well-being and others' welfare and all the kind of thing each and every time. His well-being is bankruptcy. He or she is not concerned about own well-being and that is why they are thinking about the others' well-being. So balance it. So that give priority to the one's own well-being and do anything if someone is inviting, if someone is teasing, consider it and do it and uh, invest more and more time just minding, minding your own business. That's a kind of a childlike. It's a kind of a childlike atmosphere. ප්‍රශ්නයක් තියෙනවා යෝනිසෝ මනසිකාරය කියන වචනය කොහොමද අදහස් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඒ වචනේ කිසිම තේරෙන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා. නමුත් ලොකුගේ නැගිටිය මම පොඩි නැගිටින්න. නැගිටලා මම මට ෆීලිං එකක් තියෙනවා මම කියන්නේ ඇඟ තියෙනවා කියලා. ඊට පස්සේ වාඩි වෙලා කරන ක්‍රියාව හරියට කරන සිහියෙන්. ඊට පස්සේ ඔෆිස් එකට යද්දී පයින් යනකොට පයින් ඇවිදින කියන ෆීලිං එකෙන් මම ඇවිදින්නේ. ඒ වගේ මට පිට ආයතන කියලා මට මිනිස්සු හිතේ කරා ඒ එහෙම ලොකුවට ලොකු මිනිස්සු අඳුර ගන්න නැහැ සාමාන්‍ය එක මේක අතර ওই දියට ගිහිල්ලා දැන් එතනදී අර තේරෙන්නේ නැත්තේ දැන් මේ ඇවිදිනකොට මට මං ෆීලිං එක තියෙන කකුල් දෙකේ ඒ ටච් වෙන ෆීලිං එකේ හිත තියාගෙන ඇවිදින්නේ. නමුත් අර හැමදෙස්සම යෝනිසෝ මනසිකාරය කියන වචනේ එක්ක අනිත්‍ය දුක්ඛ අනාත්මක් හරි ඒවා කියන්න ඕනද නැත්නම් අර ෆීලිං එකත් එක්කම ටච් එක යන්න ඕනද? ඔය එකට දෙන්න තියෙන එක්සැම්පල් එකට විස්තර කරනවා නම් අපි කකුල් දෙකේ පයේ හිත තියන ඇවිදිනවා. ඇවිදින ගියාම හිතනද මිස්සප් එකක්. ඔන්න සද්දයකට හිත ගියා. රූපයකට හිත ගියා. මොනවාරි දෙයකට හිත පිට ගියා. ගියාට පස්සේ අපිට ඩිඩියුස් කරන්න පුළුවන් මේකට හිත ගියොත් කකුල හිත නැහනේ. ඒක ටිකක් කල් යනකොට ඒක අල්ලන්න පුළුවන්. රූපයට හිත ගියාන යන්ත්‍රය ඇවිදිනවා. ඔටෝ පයිලටින් ඒක දුවනවා. ඒ අතරමැද අර ඇහිච්ච රූපේ ශබ්ද පිළිබඳව තමයි හිත තියෙන්නේ. එතකොට ඒක දිගේ රූපේ හරි ශබ්දේ හරි කනේ හරි ඇහි හරි හිත තියෙන තියෙන කකුල පය වදින තියෙන ඉඩ වැඩිනේ. දැන් මේක දුවන්නේ යන්ත්‍රයනේ දුවන්නේ. ඉතින් ඒක නිසා අපි රූපයකට හිත ගිහිලා රූප දිගේ ගොඩාක් හිත ගියොත් තමන් ගොඩාක් වල්නරුබල්. එතකොට අපි එතෙන්දි දැනගන්නවා. මම ගියේ ගමනක් යන්න. දැන් මේ යන ගමන් බලනවා. හැබැයි මම දැන් දන්නවා ගමනේ නෙවෙයි, පයේ නෙවෙයි, ඇවිදින එකේ නෙවෙයි, බලන එකේ ඉන්නේ කියලා. මෙන්න මේ දැන ගැනීම තමයි යෝනිසමනසිකාරේ පහට පටමත. කවුරුත් කියලා නෙවෙයි. කවුරුත් කන්ටරත් වෙන්න ගහලා ඉල කොහෙද යකෝ බල බල යන කෙලින් බලපන් කියලා කෙඩිටින් කරනකොට කරන්නේ. ගාන පච්චස් ගාලා ගහනවා. කෙලින් බලන බලයා මඩ පිට බැලුවොත් මෙතෙන්ද ගහන්නේ කකුල් දෙක කෙල ටිකක් ගාලා ගහන විට පටාස් ගාලා ගහනවා. කමාන්ඩ් එකට වැඩ කරපන් කියලා. එහෙම නෙවෙයි මේ. දැන් Tamanට තේරෙනවා මේ මම යන්නේ මහා සෝනා වගේ බෙල්ල කොහෙද වැරලා තියෙන්නේ කඳ ඉස්සරහට. ඒක තේරෙනවද? අන්න එහෙම යනකොට තමයි තේරුණා කියලා හිතමු දැන් මම යන්නේ වමනට බලන් දකුණට බලන් මේ රූකඩේ ඉස්සරහට යන්නේ. අන්න මේක දැනගත්ත තැන අපි මූල කර්මස්ථානයෙන් පිට ගිහිලා කොච්චර වෙලාද කියන එකේ තියෙනනේ ටයිම් ඇස්පෙක්ට් එක. රෙසිලියන්ස් අඩුවයි ගොඩක් යනවා. ඒකෙන් ආයෙ සද්දයකට ගිහිල්ලා රවුමක් ගහලා තමයි කලාතුරකින් එන්නේ. දැන් භාවනා කරන එකට ගිහිල්ලා ටික වෙලාවකදී දැන් තේරෙනවා something wrong සම්මයා කියන. අන්නේ something wrong සම්මයා කියන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා මම අහුවත් මොකද කියන්නේ? අපි ඇවිදිනවා. ඇවිදින්න මම දැන් ඇවිදින්නේ බල බල. කියලා මට මේ මම ඉන්නේ පයේ නෙවෙයි. ඇහි ඉන්න කියලා දැනගන්න එක. හොඳ එකක්ද නරකද? හොඳ එකක්. හොඳ එකක්. නමුත් අපි කවදාත් හොඳයි කියන්නේ නැහැ ඒකට. අපි ඒකට කලබල වෙනවා අයියෝ බලන්නකෝ පයින් ඇවිදින්න ගියාට මොකද හිත පිට ගියාන කියලා පශ්චාත්තාවයක් වෙනවනේ. මේ පශ්චාත්තාවය තමයි මෝඩකම, තකතිරකම, අමනකම, මරිකම කියලා කියන්නේ. ඉතින් අපි හිතා ගන්න නෑ නෑ you forgive yourself and sympathetic. ඔහේ කමන්නේ. දැනගන්නවනේ, දන්නේ එක නරකන්නේ දැනගෙන යනවා කියලා. දැන් මෙයාට මෙහෙම මේ පිට අනේක හෝ ඒක දැන ගැනීම හෝ ප්‍රශ්නයක් කරගන්න නැතුව යන්න ගත්තොත් පිට යන වාරයක් වාරයක් පාසා මන්ට බුක් කීපින් එකක් එන්න පටන් ගන්නවා. මම ගියාට පිට පිට යනවා කියලා. මෙන්න මේ වෙනවත් එක්කම හිත පිටව ගිහිල්ලා ඉන්න කාලේ අඩු වෙන්න පටන් ගන්නවා කියලා ෆෝමියුලා එකේ මේ මේ වෙනමම අපිට හම්බෙලා තියෙනවා දත්තයක්. දැනගන්න පුළුවන් නම් හිත යන වාරයක් වාරයක් පස්සේ හිත ගිහිල්ලා ඒ නරක දේ පිට ගිය දේ ඉන්න කාලේ එන්නෙන් අඩුවීමක් වෙනවා. අන්න ඒක තමයි ඉස්සෙල්ලා දැනගන්න ගොඩාක් පහුවෙලා දැන් දැනගන්නේ ටික ටික ටික ටික ඉස්සරහට එනවා. යනකොටම දැනගන්න එක තමයි යෝනිය කියන්නේ. යෝනිය කියලා අපි උපත් ස්ථානය. යෝනිය දැනගන්නවයි කියලා කියන්නේ යන්න හදනකොට මෙයාට කියන්න පුළුවන් දැන් ඔන්න පැදුරට තොරා පනින්න හදාන කියලා. යෝනිසමනස්කාර නැති කරනට ගිහිල්ලා පැටලිලා ගොඩක් වෙලාට පස්සේ දැනගන්න. හැබැයි ඒක ඇප්‍රීෂিয়েට් කළොත් යෝනිසමනස්කාරට ඉඩ ඇප්‍රීෂিয়েට් කරන්නේ අපේ ලෝකේ අපිට කියන්නේ උඹට කෙලින් යන්න බෑ. අරකයි මේකට තමනුත් දෙස් දෙනවා අනුත් දෙස් දෙනවා. එතකොට අපි යන්නෙම පශ්චාත්තාප මනසක. ඒක කියන්නේ කොට ගන්න බෑ. කවදා හරි මේක දැනගත්ත එක ලොකු දෙයක්. දැනගන්නකොට විනාඩි 5ක් පමණයි ප්‍රශ්නයක් නැහැ. මම නැවතත් දැනගන්න දැනගන්න මම දැනගන්න ඕනේ බුක් කීපින් තියන්න ඕනේ කියලා ගියොත් තමයි තේ විනාඩි 5ක් යන ඉස්සලා මතක් වෙනවා. විනාඩි 4 යන ඉස්සලා මතක. ඔහොම ගිහිල්ලා මේ යන ගමන් ටෙන්ඩන්සි එකම තේරෙනවා. එතකොට කියනවා මම යන ගිහිල්ලා පමා වෙලා කුරුවල් වෙලා අනෙවේ දැනගන්නේ යන්න හදනකොටම දැනගැනීමේ හැකියාවයි යෝනිසමස්කාරය. ඉතින් ඒක එන්නේ අතන ඉඳලා රිවර්ස් ජර්නි එකක්. වැරදි ප්‍රමාණය දැනගෙන ඒ වැරද්දම දැන දැන කරන්න ඕනේ. කරනවා නේ කරනවා. එතකොට මේ වැරද්ද අනා ගන්න ප්‍රමාණය අඩු වෙනවා. නොදැන වල් මට්ටම ප්‍රමාණය අඩු වෙන එක ඔයා ගන්න එක නෙවෙයි. ඒක ධර්මතාවය. අපි ඒකට විට්නස් කරනවා. විට්නස් කරන අපි දෙන සහයෝගය තමයි පිට ගියාට දෙස් දෙන්න එපා. මේක හරිය පරිේශනය. ජීවිතේ කරපු නැති එක. ඒක වැරදුනේ මම හිතලා නෙවෙයි. හිතලා ගියා නම් වැරදි. යනකොට පිට යනවා. පිටියක් නැහැ කියලා හිතන්නත් එපා. ඔය කවුරු කොහොම ගියත් හැම කෙනාගේම යනවා. මම බුක් කීපින් තියාගන්න. මේ බුක් කීපින් තියන්න තියන්න තියන්න තියන්න වැරදිලා වල්මත් වෙන ප්‍රදේශය අඩු වෙනවා. ඒකේ ඉන රිග්‍රෙෂන් එක තමයි යොන්සමස්කාරය කියන්නේ. වැරදි ප්‍රමාණය 70ක් ගිහිලා අහුවෙච්ච එක දැන් 69 අහුවෙනවා. 68 දී අහුවෙනවා. 65 දී අහුවෙනවා. ඉතින් එතකොට මෙයා ඉක්මන් කරන්න ගියොත් අනා ගන්නවා ආයතන. ඒතකොට පශ්චාත්තාප වෙනවා. යාරි දාගන්න කවදාකවත් නොගිය ගමනක් ද යනවා. වැරදි කරනවා. හැබැයි වැරද්ද ඉච්චරම අනාගන්න ඉස්සලා දැන් ඊට වැඩිය අඩුවෙන් අඩු වෙනවා සිද්ධ වෙනවා. මෙන්න මේ කටයුත්ත ස්මාර්ට් වෙන්න එපා ඇක්සලරේට් කරන්න එපා. ඒක මොනවද දැන් සමහර නම් ටියුබ් එකේ යද්දී දැන් මම වාඩිලා ඉන්නකොට සීට් එක සීට් එකේ දැන් තට්ටුවේ ෆීලිං එක මම ફોකස් කරන් යන්නේ. තවර මම හෙඩ්ෆෝන් දාගෙන මම කරේ බණක් අහගෙන යන්නේ. ඊට පස්සේ මගේ ඉස්සරහින් ඇහැට පේන කවර කෑල්ලම පාට් නෝති දැන් ඒ ඔක්කොමත් තියල එක පාට පේනවා පේන කියලා දැක්ක හැටිය මම ඉස්සර මම කරන්නේ අහක බලා ගන්නවා මොකද්ද වෙන්නේ කියලා මම දැන් හිතලා මේක දිහා බලනවා බල්ලි වරලා මම ඒක ටිකක් මම යට ફોකස් කරනවා වයිෆ්ටත් කිව්වා නේ ඒක හරි අමාරුයි ඇත්තට ඒ වැඩේ කරන්නේ අපි මෙතන ඉමුනිටි තියාගෙන ටෙස්ට් කරන්නද නැත්නම් හිතේ වංචනික ධර්මයක්ද කියලා කියන්න අමාරුයි. හැබැයි මේක ආර්ය පරිශෙන්ට වැටෙනවා. ආර්ය පරිශෙන්ට වැටෙනවා අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. වහාම හිත අරගෙන ටච් එකේ තියන්න පුළුවන්. ඒක ඒක තියාගෙන ඉඳදී දැන් මේකට ගියේ ඒකට තියෙන ඇට්‍රැක්ෂන් එක වැඩි නිසානේ. ඒක නිසා දැන් ඉස්සරහා තියෙනකොට මට පුළුවන් වෙන තැනක් බලන්න. නැත්නම් මෙතෙන් ගන්න පුළුවන්. ඒ වෙනුවට අපිට පුළුවන් තුන්වෙනි ඔප්ෂන් එක දාලා නෑ. ඒක දිහාම බලන්න. බලන ඉන්නකොට පේන යක්ෂණියක්. යක්ෂණියක්. යකා ඔය මොකා වුණත් ඒ ලස්සන ළමයි අන්තිමට තියෙනවා. ඒක කෙල්ල කැමති නෑ ඒකට. කෙල්ල කැමති නෑ ඒකට කෙල්ලන් ඩෝනේ වටපිට වල බලලා මේක දිහා බලන්න තමයි. ඉතින් ඒ නිසා ඕනම දෙයක් දිගට බැලුවොත් ඒකේ වටිනාකම නැති වෙනවා. ඒක කරන්ඩ අපි දැනගන්න ඕනේ ආර්ය පරිශ්‍රණය කරන්න ගියාම පව් කරන වෙලාවේ විතරයි හිත දියුණු වෙන්නේ. මේ වැරදි මොකොත් නැතුව මෙහෙම ඉන්න වෙලාව කිසිම හිතේ දියුණුවක් නැහැ. ඒ නිසා අපි ළඟ තියෙන මේ දියුණුව වෙන්නේ මේ ගැටුමත් එක්ක තමයි. action reaction thesis antithesis synthesis. ඒ තුනෙන් තමයි dialectic එක එන්න තියෙන්නේ. මේ සදාචාරවාදයා antithesis දාන්නේ. කවදාවත් දිනුවන්නේ නැහැ. ඔහේම ටැග් ගහලා ඉන්නවා. මේ ලෝකේ වෙන්න බෑ. මේක ලෝකේ හැම වෙලාවෙම thesis එකට antithesis එක එනවා. එතකොට synthesis එකක් එනවා. ඉතින් මේ තීසිස් ඇන්ටිතීසිස් එක අන්ප්‍රෙඩිකටබල්. ඔය ඩක්කාලා එනවා කොහෙන් එනවද දන්නේ නැහැ. අපි දැනගෙන ඉන්න ඕනේ we are so vulnerable. anything can happen. එනවත් එක්කම සින්තසිස් එකත් cause and effect. මේක වදිනකොට මෙහෙන් සිද්ධ වෙලා තියෙන්නේ. වදින ඇක්ෂන් එකට ප්‍රති සමාන රියැක්ෂන් එකක් එනවා. ඒවා අයිසන් නිව්ටන් කියන්නේත් ඕකමයි, කාල් මාක්ස් කියන්නේත් ඕකමයි, බුදුහාම කියන්නේත් ඕකමයි. මේක බලන්න පුළුවන් කම. Taman තුල එතනම බහු නොවි පෙරපසු නොවි බලන්න පුළුවන්කම එනකොට කෝ මේකේ මේ එජෙන්ඩා එක කවුද මේකේ කාරකයා කවුද මේකේ විධායකයා කවුද නේවාසිකයා කවුද විඳින එක නෑ ඔබ නිකම්ම නිකන් 16ක් විතරයි ඔබ නිකම්ම නිකන් මේකට වල්නරබල් විතරයි ඒ ගතිය ඔක්කොගෙම එකයි හැබැයි ඒක දැකලා මේ වගේ අපේ තියෙන ගොඳුරට පෙලක් නැති ගතිය අපිට ආත්මයක් නැති ගතිය හිතා ගන්න බෑ කරගන්න බැරි ගතිය හොඳද නරකද කියන ප්‍රශ්නේ අහන්න. ඒක දැනගත් එක හොඳද නරකද? මොකද කියන්නේ? හොඳයි. තවදාත් පන්ති කාමරේක උගන්වන්නේ නැහැ නේ මේක. තමන්ගේ නරක දැකීම නරකක් කියලා තමයි පෙන්වන්නේ. අටුවචාන් වහන්සේ පෙන්නනවා. එච්චරම හොඳ නිදර්ශනයක් නෙමෙයි නමුත් සාමාන්‍ය නිදර්ශනයක් පෙන්නනවා. ආමතු කෙනෙක් පන්සලක් පිරිවෙනක් තියෙනවා පාරයි. එයා ලොකු ආමතුන්ට ඕනේ පාත්‍රයක් ගන්නවා. ඉතින් ආම්දෝ බලනකොට පත්‍ර ඉතර පාරේ යනවා මිනිස්සේ පාත්‍ර විකුණන කෙනෙක්. ඉතින් මේ ලොකු ආම්දෝ කියනවා මට පාත්‍රයක් අවශ්‍යයි. ඊට පස්සේ අර පාත්‍ර මිටි බිම්දෙල කියන කැමැති එකක් තෝරන්න කියලා. ඉතින් මේ ලොකු ආම්දෝ එකක් තෝරනවා. ඊට පස්සේ ගාන කතා කරනවා. පවුන් 100යි නැත්නම් රංවල්සේ 100යි කියන්නකෝ. දැන් මේක අරගත්ත පස්සේ අර මනස අතුරු ටික බඩු ටික වැඳගත්තා පස්සේ රාහම්තුරු ඒක අතට අරගෙන හොඳට මේ තට්ටු කර කර තට්ටු කර බලනවා සෞත් සද්දේ හොඳයි. මෙහෙම අල්ලලා බලනකොට එක තැනක හිලක් පේනවා. ඒ හිල අහුවෙන්නේ නැහැ මොකද ඔගේ තෙල් ගෑවට පස්සේ හිල අහුවෙන්නේ නැහැ. වටේට වෙල්ඩින් එකක් තියෙන. වෙල්ඩින් පාරවල් තුන හතරක් තියෙන. ඉතින් හාමුදුරුවෝ තට්ටු කරලා බලනකොට හිලක් අහුවෙනවා. ඊට පස්සේ කියනවා පාස් මත පාත්‍රේ නම් හොඳයි කියපු ගානක් කමක් නැහැ. හැබැයි මේකේ හිලක් තියෙනවා. ආ ස්වාමීන් වහන්සේ මාත් ඕක දැක්කේ නැහැ. වහන්සේ ඕකම ඕනේ නම් 80ක් දෙන්නකෝ. හරි දැන් දෙන්නේ සල්ලි දෙන්නේ නැතුව තියාන තව සැරයක් උදේට බලනකොට තව හිලක් හම්බ වෙනවා. 75ට බයිනවා. ඊට පස්සේ තවත් බලනවා තව හිලක් හම්බ වෙනවා. එතන 60කට විතර කොම්ප්‍රොමයිස් කරනවා. ඉතින් මේ සල්ලි දෙන්නේ ඉස්සෙල්ලා පාත්‍රයේ හිලක් දැකීම හොඳද නරකද කියලා. අපි සල්ලි දුන්නට පස්සේ හොඳ නැහැ. බිල ඉවුවට පස්සේ බඩු ආපසු අරු ගන්න ලැබෙයි. බිල එහෙම ලියලානේ. ඒ නිසා මේක ගන්න ඉස්සෙල්ලා රූපයක්, සද්දයක්, ගන්ධය රසයක් මම මගේ කියා ගන්න ඉස්සෙල්ලා බලන්න මේක හිල් තුනක් තියෙනවා. ඔය හිල් තුන තියෙනකම් බාර ගන්න එපා. අනිච්චන් දුක්ඛං අනත්තං. අපි දැන් බාර ගත්තොත් ඊට පස්සේ බිල ගෙව්වට පස්සේ ඒ හිල දැන් මගේ. උගේ නෙවෙයි. තල්ලි දෙන්න ඉස්සෙල්ලා උගේ. තල්ලි දුන්නාට පස්සේ මගේ. ඒ නිසා ගන්න ඉස්සෙල්ලා බලන්න කියන. ඒ නිසා පණ්ඩිත සාංශ කියනවා අරමුණු අඩුකරනද එන අරමුණු සතිය වැඩි කරන්න. ඒ පුංචි අරමුණු ටිකක් ගන්න එක හොඳට සතියට දාලා බලන්න. ඒතර ගන්න ගන්න අරමුණ කන්ෆර්ම් කරලා ගන්න. අපි ඉදින්දා ජීවිතේ කරන සතිය අඩුයි අරමුණු වැඩි. එතකොට අපි තෝරාගත්ත දේවල් පිළිබඳව අපිට කොමිට් වෙන්න බෑ. දන්නේ ඒ තරම් අපි අපි වාල්ලු. ඒ තරම් අපි කඹරනවා. ඒ තරම් අපි මේ දේවල් වලට යට වෙලා තියෙන්නේ. මේ වගේ තැනට ඇවිල්ලා අපි අරමුණු පුළුවන් තරම් අඩු කරලා කරන හැම දෙයක්ම හොඳට සතියෙන් කරනකොට පේනවා. එතකොට අර වගේ අතපසුම වෙනවා අඩුයි. ඒ නිසා අපි දකින්න ඕනේ Tamange තියෙන මේ දුර්ලකම් ටික දකින්න එක තමයි මේ මනුස්ස ජීවිතයේ තියෙන ලොකුම දේ. ඊට විරුද්ධ දේ තමයි arrogance. විරුද්ධ දේ තමයි conceit. මාන්නකාරකමක් තියෙනවා. වැරදි තිබුණත් කමන්නේ වහගෙන ඉන්න ආද. ඉතින් ඒ තාක්කල් එයා ඊගාව ආත්මෙට ගෙනිනවා. මේ දකින දකින දේ බුළු පුළුවන් විදිහට මතු කරගන්න මේ වැරදි හොයන රන්ද්‍ර ගවේෂී අඩුපාඩු හොන ජීවිතයක් නෙවෙයි මම මේ කතා කරන්නේ. අවදීන් ඉන්නකොට පේන දේ ඒක බාහිර අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට අපිට භවනා ජීවිතේ වරදිනවා කියලා දෙයක් නැහැ නේ වෙන හැම දෙයක්ම පාඩවන්නේ. භවනා ජීවිතේ කිසිම දවසක මොනම වැරද්දක්වත් නැහැ. ඒවා වෙනවනම් ඒවා හුරතල් විතරයි. ඕන කෙනෙකුට කියන්න මේ භාවනා කරනකොට මම මේ අහිංසක පරිශ්‍රණයක් කරනවා. අහවල් දෙවිය යුතු කියන්නේ නැහැ. කියපු ගමන් හිතු දෙනම වෙයි නොසිසු දෙයක් වෙයි දුක. පිච්ච දෙවෙච්ච ඇටිය තියෙනවා. අන්න ඒකෙදී අපේ හරි කොයි කාගෙත් හරිම මේ පසුබෑමක් තියෙනවා පර්ෆෙක්ට් වෙන්න හදන. 100%ක්ම හරියන්න හදනවා වැරදුනහම කියන්නත් ලැජ්ජයි. ඉතින් කවදාකවත් ඇත්ත කියෙවෙන්නේ නැහැ. එයා බලාගෙන ඉන්නවා හරි දවසේ එනකයි එන්නේ නැහැ. එහෙම දවසක් එන්නේ නැහැ. වැරදිච්ච ටික වැරදි විදිහට කියන්න ගියාම ඔන්න නියතමානිකම. ඔන්න ළමා ගතිය. ඔන්න අහිංසක ගතිය එන්න පටන් ගන්නවා. ඒකට ගුරුරට බලාගෙන ඉන්න පාර්ට්නර්ට ගොඩක් වැඩ කරන්න පුළුවන්. යාට ඩිස්කස් කරන්න පුළුවන්. අපි දැන් තියෙන තන්නේ කර එක්සජරේෂන් එකක් නේ. තන්නේ කර මේ ප්‍රබන්ධයක් නෙවෙයි තියෙන්නේ. ඒත් කමක් නැහැ. ওই සයිකියාට්‍රික් කවුන්සලින් වලදී ඉස්සෙල්ලා ඔහේ කතා කරන්න ආරින්න. ඇත්ත කියවෙන්නේ නැහැ. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ගියාට පස්සේ තමයි එයාගේ රිප්‍රෙස් වෙච්ච එක එළියට එන්නේ. එතකම්ම දෙන්න ඕනේ ෆ්‍රී ඇසෝෂියේෂන් එක. එහෙම නැත්නම් කවුන්සලින් දීලා දීලා දීලා තමයි අන්තිමට තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙලා ෆැමිලියරයිස් වෙලා කොන්ෆිඩන්ස් ආවට පස්සේ තමයි අරයම දන්නේ නැතුව යාළුව කියවෙන්න පටන් ගන්න. ඒ වගේ තමයි කමටහන් සුද්ධ කරනකොට හිතාමතා කරන හැම වෙලාවෙම ආටිෆිෂල් එක. අපි රෙගියුලර් කරන්න ඕනේ. කරන කරන යනකොට දවන්ටම නොදැනි වචන අස්සෙන් ට්‍රුත් එක එළියට එනවා. එහෙම එකක් වෙනකොට මුළු සභාවටම වදිනවා. එක්කෙනෙක්ගේ එහෙම වෙනකොට ඒක හම්බෙ සිද්ධ වෙන්නේ ඒ සභාවෙන් ඔක්කොටම තේරෙනවා අපි කියන්න කොහොම කටබොරු කිව්වත් දිව කට මොනවා කිව්වත් දිව බොරු කියන. දිව බොරුනට කටබොරු කියන. මේ වචන එකකවත් කතා කරන වචන එකකවත් කොමියුනිකේෂන් එකක් වෙන්නේ නැහැ. එක්සජරේෂන් වෙන්නේ. කොමියුනිකේෂන් වෙනකොට වචන නැහැ. ඒක නිකන් ටෙලිපැතික් කියන්නේ. මයින්ඩ් ටු මයින්ඩ් රිලේෂන්ෂිප් එකක් කියන්නේ. ඉතින් ඒතරම් අපි අර බබාගේ භාෂාවෙන් කතා කරලා කරලා කරලා එලි කරගත්ත දවසේ එදාට තේරෙනවා ඒක මේ ඒ හෙලි වෙන රෝලක් අර කෙලස් හැලෙනවා. <clears throat> ඒ කෙලස් හැලිච්ච තරමට ඒ භූමිය පූජා භූමියක් වඩපත් වෙනවා. ඒ නිසා මේ අහිංසක වෙන්න ඕනේ. නිහතමානී වෙන්න. අවසරයි හම්දුනේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ පරියංක භාවනාව කරනකොට ටෙක්නික් එකක් හම්දුන දුන්නා මේ වේදනාවක් ආවොත් වම් කකුලේ දකුණ කකුල දිහා බලන්න මොකද ඒක ශුන්‍ය එතන මේ නිරෝධ වෙච්ච එක දිහා බැලුවම වම් කකුලේ ෆීල්ඩ් එක යනවා. නැති වෙලා යනවා. ඒක ගොඩක් උපකාරී වුණාද මට මම භාවනා කරද්දී. ඊට පස්සේ එක වෙලාවක වම් කකුලේ ආවා ටිකක් තද බල පේන් එකක්. මම දකුණු කකුල දිහා බලාගෙන හිටියට ඒක නැති වුණේ නැහැ. මොකද ඒක එච්චරට තියුණුවට යනවා. හැබැයි මම ඊට පස්සේ එෆර්ට් එකක් දැම්මා. මේක දිහා බලලා ඊට පස්සේ මම කැපුවා හිතෙන්. කපලා ඉරලා දැන් මගේ නෙමෙයි මේක කියලා පුළුවන් තරම් ඒකට වද දුන්නා. වද දීලා දීලා ඊට පස්සේ එහෙම මේක නැති වෙලා ගියාම ගොඩ ලොකු සතුටක් සතුටක් ආවා. ප්‍රශ්නේ හැබැයි වුණාට පස්සේ මම හිතුවා මේක මේ අත්කිලමනා අත්කිලමතානු පැත්තට යන එකක්ද මේ මම මොකද දැඩිව ඒකට ඇටැක් කරා <laughs> මනසේ අර එක චිත්තක්ෂරයක් දෙකක් තුනක් ගිහලා ඊට පස්සේ තමයි පටන් ගත්තේ ඒක කපලා ඉරලා අයින් කරලා දාලා මගේ නෙමේ එයාට කඩුවට යනකම් අයින් කරලා දැම්මා. ඊට පස්සේ තමයි ලොකු මේ සහනයක් ආව ඊට පස්සේ හොඳට හිටියා. ඒ ක්වෙස්චන් එක මේ එහෙම කරාට කමක් නැද්ද හාමුදුරනේ. ඒ කියන්නේ ඒක එච්චර පෞසිද්ධ වෙන්න නරක වැඩක් නෑ. නමුත් මෙතන තියෙන්නේ මයින්ඩ් කන්ඩිෂනින් එක. assuming අපිට කන්ඩිෂන් කරලා බලද්දී ඕන ජරාවක් ගන්න පුළුවන්. ඕන හොඳ දෙයක් කාලා වහ වෙන්නත් පුළුවන්. අපේ අපිට කන්ඩිෂන් කරතයි මේ වේදනාව වල ඒක නිසා මනසින් විශේෂයෙන්ම ඉස්සල්ලාම ඒකට වෛර කරන්න වෛර කිරීම හරහා තමයි ටෙක්නික් එන්නේ. මේ ලෝකේ තියෙන සම්පූර්ණ දැනුමම ඇවිල්ලා තියෙන වෛරයක් නිසා. මේ දැන් හොඳ නැති නිසානේ අපි දැනුම හොයන්නේ. දැන් මේ දැන් මේ ඉන්න විදිය හොඳ නම් ආයෙ දැනුම හොයන්න දැන් නැහැ අපි කරන හැම රිසර්ච් එකක්ම ද්වේෂ පදනම් කරලා තියෙනවා. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප. ඉතින් ඒ නිසා වේදනාවත් එක්කම කපන්න, කොටන්න, අයින් කරන්න ඉස්සල්ලාම මේකට හේට් එක ඉන්න බෑ. ඒක අහුවෙලා නැහැ නේ අපිට දැන් වේදනාව අහුණාට වේදනාවට තියෙන මේ දුක් වේදනාවනේ කතා කරන්නේ. එහෙත් එක අහුවෙලා නැහැ. ඉතින් ඒක නිසා අපිට පස්සේ කරන හැම දෙයක්ම සික් මයින්ඩ් එකකින් කරන්නේ. කන්ඩිෂනින් කියලා. කන්ඩිෂනින් අත්කිලමතාන වෙන්න පුළුවන් කාමසුකලී කාම වෙන්න පුළුවන්. ඒ දෙකෙන් කොයි එකත් තමන්ම තමන් රවට ගැනීමක් වෙන්නේ. නමුත් සමහරට වැඩ කරනවා මෙයා. මේකට කියන ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. ඒ නිසා ප්ලාසිබෝ ඉෆෙක්ට් එක ගන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන ඕනම ලෙඩ සනීප කරන්න පුළුවන්. ඒක කොන්ෆිඩන්ස් කියලා කියන්නේ. කොන්ෆිඩන්ස් අරගෙන මට මේ මොනවා විස බීජයක් ආවත් මම ලෙඩ වෙන්නේ නැහැ කියලා ලෙඩ වෙන්නේ නැහැ. හිත වැටුනොත් ලෙඩ වෙනවා. ඉතින් ඒ හිත ලෙඩ වුණාට පස්සේ දෙන බේතම සනීප වෙන්නේ බේතෙන් නෙවෙයි. ඇඟින් එන කොන්ෆිඩන්ස් එකකින්. ඉතින් ඒක නිසා ඒක දැන් හදනවා ස්ටඩි කරනවා ප්ලාසිබෝ and nocebo කියලා ඉෆෙක්ට්ස් දෙකක් අරගෙන ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක ප්ලාසිබෝ කියලා ගෲප් කණ්ඩායම් දෙකකට අරගෙන එකට ඇත්තටම බේත දෙනවා අනිත් එකට ප්ලාසිබෝ දෙනවා. දීලිවල තමයි කියලා කරනවා තමයි කියලා කරන්නේ නැහැ. එතකොට අර ප්ලාසිබෝ දුන්න සයිඩ් ඉෆෙක්ට්ස් එකක් එනවලු. මේ බෙහෙතයි දුන්නේ කියලා කිව්වට ඒ බෙහෙතේ සයිඩ් ඉෆෙක්ට්ස් එනවනේ. මේ දීලා තියෙන බෙහෙතක් නෙමෙයි මේ sugar. අර මනුස්සයට සයිඩ් ඉෆෙක්ට්ස් එනවලු. ඒ තරම්ම හිත හිත හිතා ගන්න පුළුවන්. ඉතින් දැන් බලනවා බුදුරජාණන්සේ කරන මේ මම දැන් මෙතන කියන එක ඕනෙම දසනේ කරන්න පුළුවන් එකක්. ඒක ඒ කායනෝ අයම්බික වේ මග්ගෝ. කතා දෙකක් නැහැ. අපිට ගන්න පුළුවන්ද කියන එක මම දැන් මෙතන කියන එකට. වේදනාවක් තියෙද්දි සද්දයක් ඇහෙද්දි ගන්න පුළුවන් නම් ඒක null and void වෙනවා. දැන් ඔය කරලා තියෙන ප්‍රකාලා. conditioning. ඒ conditioning ඉස්ලාම හිටලා තමයි පාවිච්චි කරේ. පාවිච්චි කරා යා කිව්වා මිනිස්සුන් එක ඕනම දෙයක් විශ්සරයක් ඇහෙනකොට ඌ පිළිගන්නවා. තමන්ගේ group leader නැත්තම් මේ මේ cult group එකේ නායකයා කියන දේ නැත්තයි. දන්නෙත් නෑ ඊට විහායන එකක් තියෙනවා. නමුත් ඒක බලනකොට ඒක බොහොම පටු දෙයක්. ඒක තේරුම් අරගන්නකොට වැඩේ වෙලා ඉවරයි. ඒ නිසා බුද්ධ ආගමේ තා අනික ආගම් වල අතර මේ verifiability කියලා එකක් තියෙනවා. verifiability නම් mind made වෙන්න බෑ. conditioning වෙන්න බෑ. අද තියෙන භාවනා ක්‍රම අරන බලනකොට වැඩිපුර analyze කරන්න ඕනේ නැහැ. යනකොට තේරෙන පටන් ගන්නවා මොකද්ද විකුණන්නේ කියලා. මේ මිනිස්සු මොන්න තරම් කොච්චර උගත් වුණත් කොච්චර රිලිජියස් වුණත් කොච්චර සීලවන්ත වුණත් කොච්චර සතිය මේ සමාධිය තිබ්බත් අර ගුරුනාසේ විකුණන බඩුව අහුවෙන්නේ නැහැ. මොකේද ගෙනියන්නේ කියන එක අල්ලන්න බලාගත්තොත් ඒක හරිම සිම්පල්. ඒක මේ පඬිත සාංශේ වාසී සායද සාංශේ පෙත්ත කපලා පෙන්නනවා. මේ තවත් ලනු කණ්ඩ එපා. වර්තමානයේ කියන හුස්ම කියන එක කවුරු කියලා දෙන එකක්. ඇස්පන අපිට පේන එකක් නේ. එතකොට මේ කන්ඩිෂනින් එක ඊට වැඩිය වෙනස තේරෙනවානේ. සමහරුන්ට ඒ කන්ඩිෂනින් කැමති අර රියැලිටි එකට වැඩි. ඉතින් ඒ කන්ඩිෂනින් මේ මේක නිකම් concept එකක්. රියැලිටි එකට වැඩි වෙන් කරන ගතිය භාවනාවෙන් ඇති වෙන එකක්ද නැත්නම් ජම්මෙන් වෙන එකක්ද කියන එක රිචඩ් ඩේවිඩ්සන් ප්‍රශ්න කරනවා. සමහර කොහොමඩක්වත් පිළිගන්න කැමති නැහැ. එයා කැමති හිත ගිය තැන ආදර රජ මාලිගාව තැදී කන්ඩිෂනින් හරි කමන්නේ කැමති දෙයකට යනවා. මේ රියැලිටි එක තියෙන්නේ. රියැලිටි එක ඇත්තට ත්‍රිල්ස් රිල්ස් නැහැ. මේ දෙකේ වෙනස අල්ලන එක තමන්ගේ පුද්ගලික දෙයක් ගුරුවරයා කොච්චර දැන හිටියත් වැඩ නැහැ. දුන්නත් මේ කන්ඩිෂන් කරපු එක අල්ලන ගතිය වැඩි රියැලිටි එක තියලි. ඒකට හේතුව කර්ම දෝෂ. එයා කියන්නේ ජෙනටික් ඩිෆරන්සස් වෙන්න ඇති කියලා. ඒ නිසා භාවනා කියලා දුන්නට හැමෝටම අහු වෙන්නේ නැහැ. ඒක ඒක කනෙක් වෙන්නේ. කනෙක් වෙන්නට හේතුව මිච්ඡාදිට්ඨි. දෘෂ්ටියේ ඉන්නේ කන්ඩිෂන් කරගෙන ජීවත් වෙලා ඒක නෝම් එක වෙලා. කන්ඩිෂන් කරපේක නෝම් එක වෙලා රියැලිටි එක පෙන්වුවාට ඒක ඩ්‍රයි. ඒක හරි බෝරින්. ඒ කට්ටියත් ඒක පෝස්ට් කරන්න යන්න එපයි කියනවා. පෝස්ට් කරන්න ගියොත් නිකන් හතුරෙක් හදාගන්න. අරගෙන බහන හරියන්නේ නැත්නම් කලබල වෙන්න එපා. කරන කමෙන්ට් කරන්න. හරියනව නම් mental preparation එක mind setup එක හරි. ඉතියාට ටැක්ටික් එක අහුවෙනවා. ඒක නිසා අපි මේ වගේ හරියට එක එක කන්ඩිෂනින් කරගන්නවා. ඩිෆිනිෂන් කෙරුවට කමක් නැහැ. දැනගෙන යන්න මොනම දෙයක් හරි බුදුරජාණන්සේ අන්තිමටම කියනවා සංස්කාර තමයි මේ තේරම කරන්නේ. මම දීපු ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක්. හැබැයි අඳුම සංස්කාරය නිසා බොහෝ සංස්කාර තියෙන දේවල් නැති කරන්න මේක රිප්ලේස් මේකෙන් රිප්ලේස් කරන්න කියලා. ඊට පස්සේ මේක ගලවන්න ලේසි. එහෙම නැත්නම් මේක බුදුරජාණන්සේ ලෝකෙ ඉදිරිපත් කරපයක් නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක සංස්කරණයක්. නිසා අද තියෙන මේ ඔය සුපර් සුපර් සොනික් ආගියුමන්ට්ස් ඉනවනේ. theories එහෙම නැත්නම් මේ අලුත් formulas දුරට බලනකොට පේනවා මේ යකා වලිගේ හපාන අයියේ. රිද්දෙනවා. තේරුම් ගන්නත් තමයි තේරුම් අරගත්තත් වැඩකුත් නැහැ. මම පෝස්ට් ග්‍රැජුවේට් කරද්දී මම දැන් නැතු කියලා ඉඳගත්තා මේ බයෝමෙට්‍රික්ස් ක්ලාස් එකේ. මම ඉකොන් ඉකොනොමික්ස් පැත්ත ගිය නිසා ප්‍රොෆෙසර් කතා කරලා කිව්වා බෑ බෑ ඔයාලට ඉකොනොමෙට්‍රික්ස් කරන්න ඕනේ කියලා. බයොමෙට්‍රික්ස් ඉකොනොමෙට්‍රික්ස් පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒකට කියලා බැලුවට පස්සේ මේ 102කවත් නැති දෙයක් ඔප්පු කරලා පෙන්වන්න හදනවා අර 198 මතක නැතුව බෝඩ් එක මැදි ලියන්න ෆෝමියුලා එක. ලියාන ලියාන ලියාන ලියාන කියලා බලපුවම මේ ඔප්පු කරන්න හදන්නේ 101ක්. අර ඉතුරු 198 මට මතක නැහැ. ඉතින් මට ඒක දීර්ඝ ෆෝමියුලා එකක් දැම්මොත් ලොකු පචයක්. කෙටි ෆෝමියුලා එක නම් පොඩි පචයක්. ෆෝමියුලා නැහැනේ truth. මොන ෆෝමියුලා එකක්වත් නැහැ ට්‍රුත් එකට. ඉතින් බුදුරජාණන් වහන්සේ පඬිස්සවාංශ කියනවා මේසා 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරන්න කළු ලැල පාවිච්චි කරා. චෝක් කැල්ලක් ගෙනාවද? ඕහෙඩ් ප්‍රොජෙක්ටර් එකක් තිබුණාද? වි ඔඩියෝ වීඩියෝ සවුන්ඩ් තිබුණාද? වැඩි වුණොත් ඔච්චරයි. මේ මේ මේ මේ මේ මේකනේ මේ පහේ මේ දෙක කනෙක් වෙලා මේකට කනෙක් වෙනවා. third aspect එක කනෙක් වෙනවා. ඔච්චර ව්‍යාකරණ මුද්‍රාව. වැලි ටිකක් ගත්ත පෙන්නලා දුන්නා. ඇටේරිය කොලයක් ගත්ත වෙන්න ඔච්චරයි. දැන් ඉන්න ප්‍රොෆෙසර්ස්ලා දිහා බලන්නකෝ. හෝල් එකෙන් ලෙක්චර් හෝල් එකේ එළියට ගන්න ගොඩට ඇදලා දාපු වැල් ගැඩවිල්ලක්. ආගුට හුම්ම ගන්න බැරුව යනවා. ඉක්විපස් එක නැත්තම්. දුන්නේ මොකක්වත් ගැච්ච නැහැ නේ. යථා එළියට මොනවද කියේ? මේ මගේ අතේ පිස්ටල් එක නැහැ. <laughs> ඉතින් යා සයනයිඩ් කරල් නැහැ. මේ බලපන්. අර උදන ගන්න. මේක පාට අරගත්ත ගමන් පිට ධානය ජේම්ස් බොන්ඩ් වෙන්නයි වාල්සන්ඩ් කිව්වා නාන්තන් MGR ඒ බයිලා මොකුත් නැහැ මෙන්න මේක තමයි කරුණා මුද්‍රා අද කොහෙද අපි ඉන්නේ අපි පොඩි උන්ට මොනවද උගන්වන්නේ ඒ නිසා උන් කොච්චර වයර් මාරු වෙනවද කියලා බලන්න බොරුවක් කියන්නේ මොන තරම් ප්‍රවුම යන්න ඕනද කියලා බලන්න සත්‍යයට මොකුත් නැහැ අnder you very knows අත්‍යතනදී ඒ නිසා මෙතන තියෙන්නේ ඩිකන්ඩිෂනින්. හැබැයි කන්ඩිෂන් දැනගන්න. මොකද හාමුදුරනේ මම මානාපාන සතියට ආවනම් ඒකෙන් ඉස්සරම කරන්නේ හැම ගොඩාක් තද බල වේදනාවක් આવොත් ආ හුස්මට ගිහිල්ලා ඒතර වේදනාවක් නැති වෙනවා. ඒකෙන් ලොකු රිලැක්සේෂන් එකක් එනවා. ඉතින් මම ඒකට කරේ නෑ මොකද ඒක මේකෙන් පැනලා යනවා කියලා. ඉතින් ඒකම ඒකෙන් කරන්නේ ඇත්තටම වම කකුල දකුණ තියදී වමට දානවා කියන්නේ කන්ඩිෂනින් තමයි. මේක මේ පහ පෙන්වන්න හදනකොට අපි කියනවා නෑ තව එකක් තියෙනවා කියලා. එහෙනම් ආනපාන තියෙනවා කියලා. මොකක් හරි පෙන්වන්න ඕනේ. කියන්නේ ඇස් බැඳුමක් එයා කරනකොට පල්ලයන් බයන්නේ කියලා කියනවා. කන්නේ ඒකම කන්නේ ඉතින් අපිට අපි ළඟ තියෙන ඕන ටූල්ස් දෙක තුනක්. ඒකට අපිට පේනවා මේ මනස කියන්නේ තනිකර ඇස් බැඳුමක් තියෙනවා. ඇටෙන්ෂන් එක ගන්න එයා කරන්න තියෙන ජඩගම් තේරම කරනවා. අපිට කරන්න තියෙන ඒ විනෝඩ නියුට්‍රල් එකක් දානවා ආනපානේ. එහෙම නැත්නම් මේක පෙන්වනවා. ඒ නැත්නම් මේක දිහාම බුදුට බලන්න වෙනදට වැඩිය. උඹ පෙන්වන්න හදන්නේ මට බලන්නේ වෙන දෙයක් මම බලනවා. ඒකෝට ඒක වෙනස් වෙනවා. ඉතින් ඒක එන්න එන්න ටූල්ස් වැඩි වෙනවා අපිට. ආනපානෙත් එක ටූල් එකක්, ඒ වෙලාවේ රිදෙන්නේ නැති කකුලක් ටූල් එකක්, මේක දිහත් වැඩි වෙලා බලන්න පුළුවන් නම් ටූල් එකක්. ඒ වගේ ටූල්ස් වැඩි වෙන්න වැඩි වෙන්න මේක අපිට විනෝදාංශයක් වෙනවා. එන බෝලෙට ලෑල්ලල්ලලා හරි ඇදලා හරි සෙල්ලම් කර කර ඉන්න අවුට් නැහැ. ඉතින් ඒක වැඩිවීම තමයි අපි භාවනා ජීවිතය හම්බ වෙන්නේ. මොන දෙයක් ආවත් එකම ආන්සර් එක දෙන්න එපා. ආන්සර් ලක්ෂයක් තියෙනවා. පොඩ්ඩක් පමා වෙනකොට උත්තර ඔක්කොම ඊට එනවා. හදිසි වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. main thing is not to worry. just be patient. උද ප්‍රශ්නයක් එනවනේ අනිවාර්ය ප්‍රශ්න ඇතුළේ උත්තරේ තියෙනවා. ඒක අයින්ස්ටයින් කිව්වේ මොන ගාණක් තිබ්බත් අනිවාර්යයෙන්ම ගාණ ඇතුළේ උත්තරේ තියෙනවා. ගාණ කියවපන් උත්තරේ ගැන හිතන්න යන්න එපා. ගාණ කියනකොට උන්න උත්තරේ තියෙනවා. මොනම ගානක්වත් තියෙන්න බෑනේ උත්තරයක් නැති ඒවා. ඉතින් ඒක නිසා ඒක දිහා බලාන ඉන්න එකට යෝනිසමනස්කාරට උලාක් ඉඩ දෙනවා. මොකද අපි එක එක කම්බිනේෂන් දානට වැඩිය එයාටම රිවීල් වෙන්න ආරිනවා. ඒක තමයි patience කියලා කියන්නේ. ඒක නැති එක තමයි ලෝකේ තියෙන ඉන්න බෑ හදිසියෙ අරය කතා කරනවා මෙයාට කතා කරනවා ඒජන්ට් දානවා අරේ දානවා මේ දානවා මේක දිහා විවේකීව බලාන ඉන්න බැරි කරනවා. ටෙන්ෂන්. ලෝකේ පුරාවටම ඒ ටෙන්ෂන් එක තමයි අද මිනිස්සුගේ මනස විනාශ කරන්නේ. සාමාන්‍ය ජීවිතේදී දැන් ඒක මට සාමාන්‍යයෙන් يعني මිනිස්සු ගොඩක් හිටියත් දැන් නැත්තම් පාළුතනක හිටියත් සමහරట్లాට මම ගල් වෙන ගල් ටික් වෙලා යන සීන් අවස්ථා කීපයක් වෙන කියන්නේ මට කොච්චර හිටියක් කමන්නේ මම එකපාරට මම බ්ලැන්ක්ුත් නේ මම ලයිව් මට සේරම කොන්ෂස් සේරම තේර නමුත් මම මන් දිහා බලන් ඉන්න විදියට නියන් එකපාරට මම හાર્ට් බීට් එකට මම කන්සන්ට්‍රේට් වෙලා ටුක් ගාලා කිසියක් මට්ටමට යනවා ඒක දැන් හරි පාරක් මම තන ඒක ඔටෝ වෙන දෙයක් සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ඒකයි ඊට පස්සේ දැන් අහස දිහා බලන් ගියාට පස්සේ ඒ කියන්නේ කුල් වේගයක් වෙනවා. ඒ වගේම ගස් දිහා බලන් හිටියාට පස්සේ ගස් එක ගස්වල පොළ හැලෙනකොට මම එකයි කියන සිද්ධිය මොකද්ද වෙලා යනවා. ඒක කියනවා you are getting a distance from the phenomena කියලා. සිද්ධිය සිද්ධ වෙනවා හැබැයි immediate නෑ. ඒ ওই පැත්තක යා වෙනවා. මම බලාගෙන ඉන්නවා. ඒකට කියනවා මේ සර්ජන් කෙනෙකුට ක්ලිනිකල් ඩිස්ටන්ස් කියන එක තේරුම් ගන්න ඕන ප්‍රොෆෙෂනල් වෙන්න. ක්ලිනිකල් ඩිස්ටන්ස් කියලා කියන්නේ පේෂන්ට්ගේ වේදන ඇඟට ගන්න නරකයි. ගත්තොත් එයා ප්‍රොෆෙෂනල් නැහැ. ඒ නිසා සර්ජන් කෙනෙකුට පවුලේ අය ඔපරේට් කරන්න දෙන්නේ නැහැ. එයා වෙන සර්ජන් කෙනෙකුට දාන. ක්ලිනිකල් ඩිස්ටන්ස් ඕනේ. ඒ මොකද අර වේදනාව මේ කපන්න කොටන්න බෑ. නිකන් දර කැලක් විදිහට අරගෙන වැඩේ කරන්න. මස් කඩේ තම්බි කරන වැඩේ කරන්න ඕන උතෙන්. හැංගීමෙන් කරන්න බෑ. ඒ ඒකට කියනවා ක්ලිනිකල් ඩිස්ටන්ස් කියලා. ඒ වගේම පේන් එක කාට පස්සේ අපි බලනවා මේක පේන් එකක් විතරයි. මට ආපු ලෙඩක් අර මේ ඉන්ෆෙක්ෂන් මොකක්වත් නෙවෙයි. ඒකටත් කියනවා get a distance from the pain කියලා. අපිට පුළුවන් get a distance from the phenomena. ඒතකොට කියන්නේ බීරියලිය කියලා. ඊනා ගායනා කරාට උට ඇහින්නේ නැහැ. ඌ ඒ සීන් එකේ ඉන්නවා. ඉතින් ඔක්කොම බලාපොරොත්තු වෙන කලබල වෙන්න ඕන දුවන්න ඕන පයින්නෝ නෑ මිනිහා ඔය ඉන්නවා. ඉතින් කට්ටි හිතන්නේ ගාමිනිය බින්නම්ට රූකඩයක් වෙලා කියලා නෑ මිනිහා ෆුල් ඇලර්ට්. තට්ටු කරලා අහනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මොකද මේගොල්ලෝ හිතනවා මෙහෙම මලගෙදර ගියොත් මූණ අට කරගන්න ඕනේ අඬන්න ඕනේ. වෙන ගහච්ච තෝම් පිටිනක් වගේ හදා ගන්න ඕනේ නැත්නම් මලගෙදරට යන්න එපා. මගුල් ගෙදරට ගිහිල්ලා හොම්බතික් කරගෙන ඉන්න එපා බීලා කාලා හිටපන්. ඉතින් අපි ළඟට ඇවිල්ලා යුනිවර්සිටි එකේ කවුරු හරි කිව්වොත් මචං මේ මේ මගුල් ගෙදර කරා කියලා නැද්ද කියන විතර ওই මූණ ගෙනියන්න බෑකෝ මගේ කැරම් පළයන් දුම් මල ගෙදර වගේ මූණ නේ තියෙන්නේ මල ගෙදර මගුල් ගෙදර නේ මගේ මූණ අරන් පළයන් කිය කිය ඉතින් ඕනම වෙලාවක අපිට පුළුවන් මේ ඩිස්ටන්ස් එක ගන්න හැබැයි ඒක නිය ට්‍රේන් කරගන්න ඕනේ ට්‍රේන් කරගන්න මිනිස්සුන්ට ඕන කරලා තියෙන්නේ වහාම කොමිට් කරව ගන්න අපි ඉමීඩියට්ලි ගන්න ෆිසිකලි මෙන්ටලි හැම එකකින්ම අපිට පුළුවන් නම් සීන් එකට යනවා ගියාට දරකඩක් වගේ ඔහි ඉඳලා එනවා ඉතින් ඊට පස්සේ අර මිනිස්සු එනේ ගාලි කරදරයක්. මං ඉස්සර හරිම ආසයි මස් මාළු ගන්න. මිනිස්සු කිනෝට ගන්නෙම මස්ම තමයි. මට එක පිඟානකුත් මදි. කොහොම කරගෙන ඉඳගම අර කතා කරලි වල එක්කෙනෙක් කිව්වා ඕක මහා මෝඩ වැඩක් නොකයින්න පුළුවන්. ඊට පස්සේ නොකයි කියලා. නොකයි ඊට පස්සේ අර පරණ මගු අඟුල් වල ගිහලා කාලා පුරුදෙච්ච යාළුව එන්න කියනවනේ. ඉතින් ගියාට පස්සේ මම මස් මාළු ගන්න නැතුව ඉතින් මම ওই පතුල් හොද්දකුත් එක බත් එක්ක කාලා ආවම ගෙදර එකපත් එකවත් හරි නෑ. ඒකෝට අර මගුල් ගල් වල ගිහලා බඩගින්න එන්න වෙන්නේ. ඊට පස්සේ කියනවා මාලා වාතේ උඹ එන්න එපා දැන්. එළ වැඩන්නේ. බොන්නෙත් නෑ. හැබැයි මං යනවා. දෙකයි තුනයි ගියේ. ඊට පස්සේ ඉන්වයිට් කරන්න තුවත ඇරියා. ඒ නිසා මේ ලෝකේ ඉන්න පුළුවන් මේගොල්ලෝ කොක්ක දැම්මට මේ පැත්තෙන් අපි පැත්තේ කොක්ක කූරක් නම් තියෙන කොක්ක වැටෙන්නේ නැහැ. අපිට කොක්කත් මේක දිගහැරලා තියාගෙන ඉන්න කියන කොක්ක තියන්නේ. ඕන කෙනෙකුට ඇවිල්ලා දාන්න කියලා. ගමන් ලෙසලා යනවා. තමන් පර්සන්ලි ඉන්නවා. හිතේ වෙජිටබල්. වෙජිටබල්. ඉතින් එහෙම හිතier පස්සේ ඒක මේ අර කාපල බිපල ජොලි කරවල සමිතියට අල්ලිම ඇණයක් ඊට පස්සේ. තුතු තුපලෙන් ගලියකට මගුලක් ඇවිල්ලා කන්නේත් නැවුන්නේත් නැහැ කියනවා නෑ නෑ මචං එන්නම්. නැවත මොකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සලා දවසේ දැක්කා. අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ නැහැ. අස්සි ගොඩේ ඇවිදිනවා ගෑවෙන්නේ නැහැ. නිලුම්පතේ වතුර තිබුණාට නිලුම්පතේ ගෑවිලා නැහැ. ගෑවෙන්න ඕනේ නැහැ. නිලුම්පතේ දිරුවාම වතුර ගෑවෙනවා. ෆ්‍රෙෂ් පිට ගෑවෙන්නේ නැහැ. සම මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් මේ ලෝකේ ගැලෙන්නේ නැතුව. එතකොට ඒ ඉන්න ඉන්න මිනිස්සුන්ට හරි අප්සෙට්. තීකිනටි මම ගෙඩිය පිට ඉන්නවනේ දැන් ඉතින් මොකක්ද ප්‍රශ්නේ? නෑ නෑ ඕම නෙවෙයි ඉන්නවනම් අපි වගේ අඬන්න ඕනේ, අපි වගේ hina වෙන්න ඕනේ, අපි වගේ ගා ගන්න ඕනේ, කක්ක කර ගන්න ඕනේ. නෑ නෑ කක්ක කරගන්න තු ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මඩේ හරගත්ත නෙළුම මඩෙන් සාරේ උරාගෙන උඩට ඇවිල්ලා නෙළුම පිපුණාට පස්සේ ඒකේ සිනිගඳක් නෑ වතුර කඳුල දැමන්න හිටින්නෙත් නෑ ඇලපති වතුර කඳුල වගේ යනවා ඒ නිසා මේ ලෝකේ ඉන්න ඕනේ අන්න එහෙම getting getting a distance ඒ නිලඹේ අපි ගොඩින් මහත්තයා ඉන්න කාලේ ඕනේ පාටි එකට යනවා ගියාට පස්සේ නගොඩේ බීපගවනවාද කියලා දුන්නොත් උගක් විතර බොනවා බීලා නිකන් හිටුවා නටපංකෝ කිව්වොත් අත් දෙක අරන් නැටුවොත් නටනවා. නතර කරුවා එහෙම රූකඩ හිටිනවා. ආය නටන්නේ. ඉතින් මේක වල හොත්තුවක් මේ පතෝල කරලක් වගේ ගිනියලා. වැඩක් නැහැ ගිනියලා. ඉතින් කොටින් ගම්බර එන්න කියලා මම එනවා. බොන්න කිව්වොත් බොනවා. නටව නටව. අත් දෙක අරන් නටනකොට උ නටනවා. නතර කරුවා එහෙම හිටිනවා. මේ මොඩේ යක්කෝ මේව දන්නේ නැතුව නටන්න වාලේ නටලා නිකන් වෙල්ල තල්ල කලා ගන්න ඕන දැනකට යන්න කිසිම තාසකට මාවසේ තුනේ මාවසන්තිගේ වයිෆ් කිව්වේ කිසිම කෙනෙක් කිසිම කෙනෙක් නිසා බබලන්නෙත් නෑ කිසිම කෙනෙක් කිසිම කෙනෙක් නිසා කෙලසෙන්නෙත් නෑ ඒ නිසා ඕනෙම තැනකට ඵලයන් රාජ්‍ය සභාවකටද ධර්ම සභාවකටද සංඝ සභාවකටද දේව සභාවකටද බ්‍රහ්ම සභාවකටද ඕන සභාවකට ඵලයන් කද්දාකත් කෙලසෙන්න ඕන කමන්නේ කෙලසෙන්න නෑ කෙලසෙන්න ඉඩ තියෙනවා කෙලෙසෙන් නැති ක්‍රමයේ තමයි බුදු දානස අපිට කියන්නේ හිත මෑත් කරගෙන ජීවත් වෙන්න කියන. කන්දකට ලිඳකට ඉබී බලන මිනිස්සයා කය මෑත් කරගෙන බලන්නේ ලෙස්සුවොත් ඉවරනේ. රේල් එකක් නැත්තම් ලිඳට ඉබිලා බලන්නේ හොඳට අල්ලගෙන ඔළුව විතරක් මෙහෙම දාලා බලන්න. හඳ ජීවත් වෙන්නේ අපිත් එක්ක ඒවයි කියනවා. හඳ ඔක්කොමලා කැමති හඳ එනවට. ඔව් හඳ ඕනේ දවසට එනවා නැති දවසට යනවා. කාලයකට වැය වෙනවා. කාලයකට එනවා. ඩිස්ටන්ස් එක තියාගන්න. <coughs> හඳට හරි කැමති කට්ටිය. දෙන්නේ නැහැ. ඌ දෙන්නේ ඌට ඕන වෙලාවට. ඉතින් එහෙම දෙයක් තුනම මේ ලෝකේ ජීවත් වෙනවා තමයි. කරන්නේ කාගවත් එජෙන්ඩා එකකට රිමෝට් කන්ට්‍රෝල් එකට අහු වෙන්නේ නැහැ. අපි දැන් ඉන්නේ තන්නේ කර රිමෝට් කන්ට්‍රෝල් එක පුළුවන් නම් බැටරි හොරකම් කරන්න. බොත්තත් තද කර කර ඉඳි අහු වෙන්නේ නැහැ. අරේ මෙන් තද කරනවා. තද කරද්දී බැටරි නැත්නම් යන්නේ නැහැ සිග්නල් එක. දුජානාට රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි නැහැ. ඉතින් කට්ටිය අරගෙන මෙරි කරනවා අර කරනවා චැලෙන්ජ් එක channel එක මාරු කරන්න හදනවා මොනවාක්වත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම කට් ඔෆ් කරගෙන ඉන්න පුළුවන්. ඒ ඒක මේ යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ ඉඳන් මට කියලා දුන්නේ ධම්මික හමුදුරෝ ඔබ කෑවට කමන්නේ බීවට කමන්නේ ඕනේ අපරාධයක් කෙරුවට කමන්නේ ඔක්කොම කරපන්. කිසිම ප්‍රශ්නයක් නැහැ කොහොමද දැනගෙන කරපන්. ඊට පස්සේ බලත හැකිමට ඒ කරනා වගේ නොකර ඉන්න හැටි මට තේරෙයි. පිළිමෙන් කරනා වගේ හිටියයි බීසොත් එක හිටපන් කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු කියාගන්න යන්න බෑ කවදා සිල් ලකිනවා කියලා. කද්දාකත් කියන්න බෑ භාවනා කරනවා කියලා. කද්දාකත් කියන්න බෑ බුද්ධ ආගමයි කියලා. කියන ඕන දෙයකට ඇස්සලා ඉන්නවා. ඔය වැඩේට ගියාට පස්සේ මම පරිස්සම්. අපි පරිස්සම් නැහැ. මම පරිස්සම්. ඒකට නිබේම නිහඬ බණක් වෙනා මිනිස්සු. මොකද අපි ෆිසිකලි එතනනේ. ඉතින් එහෙම අපි දන්න අපේ මේ සමාජයේ අපි දන්නට වැඩි බැරි වැඩි පිරිසක් අපි දන්නට වැඩි ප්‍රතිශතයක් මිනිස්සු මෙහිම ගැලවිලා ජීවත් වෙන අපි දන්නෙත් නැහැ. ඒ මිනිස්සු ලේබල් ගහගෙන මම සමත කරන්නේ මම විපස්සනා කරන්නේ මොකක්වත්ම නැහැ. ඩිස්ටන්ස් එක කරගත්ත හිටියා. හොයන්න බෑ. ගියා පාරේ කුරුල්ලා ගිය පාරේ වගේ පාද ලකුණක් නැහැ. ඒක තමයි උත්ප්‍රීම දක්ෂම ක්‍රමය ඒක තමයි. හැම ගුණම වඩන්ඩ අපේ ලොකු සංසි කියන්නේ හැම ගුණයක්ම වඩන්ඩ ඒකල ගුණ වසාගෙන ජීවත් වෙන්න කියලා. පිස්සෙප් පිහට් එක් වගේ ඉන්නවා. කාටවත් ගේජ් කරන්න බෑ. මේ සියලු හැකියාවල් තියෙනවා. හරියට මේ දීව මකුලුවා වගේ. උඩ තට්ටු කරවව නැකිලෙනවා. පරෙන්කු ළඟට දාහොත් කිට්ටුවට ආවනේ දුක් ගාව විතරයි මොනවා වුණත් දන්නේ. සර්පේකට වුණත් විසකෝඩ සර්පයට තට්ටු කරුවා මෙහෙම ඇකිලෙනවා. බය එක දුවනවා. ඒ නිසා සර්පයත් එක්කයි, හාමුදුරුවොත් එක්කයි, ගින්නත් එක්කයි, රජුරුවොත් එක්කයි සෙල්ලම් කරන්න එපා කියලා. හරිම ඩේන්ජරස්. ඇකිලෙනාට ඒ බයටද ඇකිලෙන්නේ මොකටද කියලා දන්නේ නැහැ. රජපැටියටත් එහෙමයි. රජ වෙන්න ඉන්න කුමාරටත් එහෙමයි, ගින්දරටත් එහෙමයි, සර්පයාටත් එහෙමයි. ඒවත් එක පරිස්සමෙන් කටයුතු කරන්න මොකද ඒකේ ඔය පේන ස්වරූපේ නෙවෙයි තියෙන්නේ. වෙන ස්වරූපයකට යන ප්‍රති අපි එක ජීවිතයක් අතෝ දෙකම පුදු කරගන්න. ඒක ඒක කියනකොට මේ ඒ ඒක එහෙම කිය මන් දන්නේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් අහලා මම බැනුම් අහන්න යන්නේ මන් දන්නවා. මේ පිරිමි ඇතින් දක්ෂයි ගෑනුන්ට වැඩිය කියලා කිව්වොත් මොකද කියන්නේ? ගෑනුන්ට හැංගුම්ව සාගෙන ඉන්න බෑ. දාගෙන කෑ ගහගෙන ගාගෙන නටාගෙන නවී මොකක් කරේ ඉච්චාම සරබීම ටිකක් බිල බුදියා ගත්තා ඉවරයි. <laughs> මොකක්වත් නැහැ. වහුවෙන්ද වැඩ. ඉතින් ඒ නිසා ආවේනික දුක වැඩි කියලා කියනවා කාන්තාපාසෙ. මොකද හැම එකම ඉමෝෂනල් පැත්ත ගන්නවා. හරීම සෙන්සිටිව්. හොඳයි මාතෘත්වය හොඳයි. නමුත් Tamange ආબોධයේ මම දැන් අදහස් ප්‍රකාශ කරන්න කැමතියි. එහෙම නැද්ද? ඈ? පිරිමිත් ඉන්න පිරිමි සමහර වෙනවා හරියටම සමහරුන්ට දැන් මට ළමයි කියන්නේ අම්මි කරන එක විතරයි කරන්නේ. මෙහෙම කරනවා. හැබැයි you are detached. ඉතින් ඒක කියනකොට මට හිතෙනවා මම මගේ යුතුයකම කරන්නේ නැද්ද කියලා. ඒගොල්ලෝ මට කියන්නේ මම නෑ ඒකට අහන්න ඒකට you are talking discourage or you are happy or it's a neutral statement. දැන් ඒගොල්ලන් neutral කියනවා. ඒගොල්ලන්ට කමක් නැහැ. ඒක ඒගොල්ලන් appreciate කරනවා. නමුත් ජීවිත කාලෙම ළමයි හැදුවේ තනියම නිසාමහස. දෙන්නම හැදුවේ අම්මයි තාත්තයි දෙන්නම මම. ඉතින් ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ට ලැබුණ නැහැ කියලා අම්මගෙන් මට ලැබෙන්න තියෙන දේවල්. ඉතින් මං කිව්වා මට ඕගොල්ලන්ට අම්මගෙන් දෙන දේ ලැබෙන්න බෑ මම ඩිසිප්ලින් කරන්න ඕනේ. ඉතින් ඒක හන්දර බැලන්ස් එක තියෙන හන්දර දැන් ඒගොල්ලන්ට තේරෙනවා you did the best කියනවා. ඉතින් උන්ටත් කියන්නේ follow suit කියලා. <laughs> ඒගොල්ලන් කියනවා හදලා දෙන්න කියලා මං කිව්වා අපෝ ඇති කියලා. ඒක උඹත් ඒ විදිහට කරපන්. මේ ගා ගන්න ගිහිල්ලා තමයි අනාගන තමයි වැඩේ තියෙන්නේ. ඒක තමයි. ඒක මේ කාන්තාවන්ට අවාසියට හිටලා තියෙනවා වගේ පේන. මොකද ඒගොල්ලෝ ඒක highlight කරනවා. මට හරියට ෆීට් වෙනවා, හර්ට් වෙනවා කියලා. ඊට පස්සේ repercussions වැඩි. එන්නේ එන්නේ එන්නේ repercussions. ඒක එහෙම cut and dry ඉවර කරා නම් ඒක අමාරුයි මම දන්නවා. ඒක මේ පිටිවින්ට උනත් අමාරුයි කරන්න. නමුත් මේ ਸਰවචනාසිට හැංගුම් නැතිකම නෙවෙයි තියෙන්නේ. උද්දටම හැංගුම් තියෙනවා. මොකදාකත් කාටවත් රීඩ් කරන්න බෑ, ගේජ් කරන්න බෑ. කෙලින්ම cut off කරලා කටෝ කරලා හිටියා ඊට පස්සේ ඊට පස්සේ ඔක්කොම සෙටල් වුණාට පස්සේ කරන්න ඕන දේ කරලා දාන්න. ඒ බුරු පණ්ඩිත ස්වාමීන් සරයි කිව්වහම පුදුමාකාර සරයි. අය මොකුත් නැහැ මම හිටියම අවුරුද්දකුත් මාරුදු තුනයි මාස නමේ නමවත් දන්නේ නැහැ මම. මේ ඉන්ටිමේට් මෙහෙම ඉන්නේ. කවුරක්වත් දන්නේ නැහැ. කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඊට අවුරුදු 9 වේගනේ එනකොට මෙහෙන් පණිඩ ගිහිල්ලා කිව්වා මේ එන්න කියනවා. ඊට පස්සේ මං ගිහිල්ලා කිව්වා. හ්ම්. එංගිලා මොකද්ද කරන්න හදන්නේ? මොකද ඉතින් ගියාට පස්සේ මාව ගන්නව දැන් උගන්නන්න ගන්න. උඹ අනුන්ට උගන්නන්නේ කියලා බැනලිවලා කිව්වා නෑ අඩු ගානේ තව අවුරුද්දක් කියලා හදන්න ඕනේ. ගැල්වනයිස් කරන්න තියෙනවා. ගැල්වනයිස් කරුවේ නැත්නම් ඕක මාකට කරන්න. ඊට පස්සේ මම ලිව්වා අවුරුද්දක් දුන්නා. දුන්නට පස්සේ දැන් ඒ අතරමැද ටිකක් ෆ්‍රෙන්ඩ්ලි වගේ ආවා. ෆ්‍රෙන්ඩ්ලි වෙන්න බෑ ඒක මහා එන උඩින් ඉන්නේ. අන්තිම දවසේ මම කහ හරි සාන්ත තව දවස් 21 මම යනවා කියලා. තව අවුරුදු 5ක් අවුරුදු 5ක් ඉඳ වැඩි කියලා ඇහුවා. මොකද සංජය සංඥානේ කැඳවන්නේ කියලා. ඊට පස්සේ මම දෙවෙනි ස්වාමීන් වහන්සේ කාට ගියාට පස්සේ ගියා ජීවිතේට කවදාවත් සෑහෙන කාටවත් ඉන්න කියන්නේ නැහැ. ඒකයි උඹට ඔය කියන්න පුළුවන් නම් හිටපන්. කියලා තියෙන මොනවාර වෙච්ච ගමන් ගේට්ටු ඇරලා තියෙන්නේ. තමසෙට මම එන්න කිව්වේ නැහැ. අන්න ගේට්ටු ඇරලා තියෙනවා. යන්න යනවා. මට එනකොට ඉන්න වෙලා කිව්වා. පහක්. sorry. මට ඉන්න උනේ නැහැ. ඉතින් ඒකට මට වෙන කොච්චර අනුකම්පාවෙන් කොච්චර සාසනික හැඟීමකින් කොච්චර රෙකෝඩඩ් තියාගෙනද මේ කටයුතු කරන්නේ කියලා. ඒ කරුණාව ඒ ඔය වෘතල් වෙන කට්ටිය ගාව නැහැ. හරිම ඩීප්. ඊට පස්සේ මම ඊට පස්සේ වෙන ගියා මම ගියා විනාඩි 45ක් විතර සයිඩෝ අල්ලගෙන කතා කරනවා කතා කරපුවාම භාවනා කරන හැටි සාසනය ගැන තියෙනවා හරි මේ කතා කරන්නේ හරි පුදුම ගැඹුරකින් කතා කරන්නේ ඒක උමුක දෙනකොට ඊරිසියයි මමත් එක්ක ඒ තරම් මේ ඉන්ටිමේට් කතා කරනවා කියලා. හුඟ දෙනෙක් ගියා මං ගියාට පස්සේ එක එකටවත් අවුරුද්දකට වැඩි ඉන්න බෑ. එක්ක ලෙඩ වෙනවා, එක්ක බඩ නරක් වෙනවා යනවා. ඊට පස්සේ කළොත් ධම්ම ජීවිත විතරයි. ඔය මොන දේ වුණත් කාගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ අනික් කට්ටියට කරන්න බෑ කියන. ඉතින් ඇප්‍රීසියේෂන් එකක් තියෙන හැබැයි කවදාකවත් මේ මොන්ට කියන්නේ නැහැ. අපච්චිගෙත් ඒක තියෙන ඥානාරාම ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් හරි ෆ්‍රෙෂ් හරි හරි නිකන් සංවේදී අරක තමයි බඩු. ඒ කරන්න තියෙන්නේ ඔක්කොම කරන උපරිම උදේ ඉඳලා හැන්ද වෙනකන් යෝගාචර එක බලන. කිසිම කෙනෙක් එක ගන්න දෙනවක් නෑ. කිසිම කෙනෙක් එක මේ උරතලයක් නෑ. ඒ වුණාට සාසනික වශයෙන් බැලුවොත් උපරිමේ කරනවා. ඉතින් අපි දරුවන්ට යාළුවන්ට අර මේ කරන්න කියලා ඔන්න ඔය විදිහට කරනවා නම් අපිට අපව රිපකෂන්ස් එන්නේ නැහැ. ඒක අමාරුයි. දැන් දැන් මට හරි පහසු වුණා. දෙන්නම් බැලුවාම මට අරලා ඉන්නේ. ඒගොල්ලන්ට ඕනිකමක් තියෙනවා නම් කරලා දෙනවා. මොනවා හරි කිව්වොත් මේක කරලා දෙන්න කියලා මම I'm there but I don't go to help them out of the way යන්නේ help නෙවෙයි හොඳ මගුල් කණ්ඩ දීපල්ලකෝ රෙද්ද දෙ උස්සන්නේ ආයෙ ගිහිල්ලා වෙලා හරි අරවට ඇඟිලි ගන්න පහසුයි මල දාතලා කතාද වෙන්දා උන්ට උන්ට යන්න දෙන්න බෑ මේක නෑ ඊට පස්සේ අර නාකියම් මණ්ඩි හැරමිටියක් ගන්න එන ඕන ගිය ඇතුළට මල හොන්තුයි ඉතින් කියනවා අපිට ගියක් කරන් දෙන්නද කියලා නැත්තම් මොකද කියන්නේ ඵලයන් මේ අපිට කරන්න අපේ හැරේ කරගෙන දීපන් කියලා දෙන්නේ නෑ වාජ්‍යමලා මල වාත. දැන් මට ස්වාමීන් වහන්සේගෙන් මේක නෝට් එකේම තව ප්‍රශ්නයක් අහන්න දෙනවා. දැන් වෙලා යොරේගෙන යන්නේ 3යි. 3යි. හරියට විනිටුවක්. හුදකලාව ලැබිලා තියෙන්නේ. කියන්නේ ළමයින්ගේ මට කිසි කරදරයක් නැහැ. මම තනියම ඉන්නේ ගෙදර. දැන් ඕක වෙලා මාස දෙකයි. මම ওই මාස දෙක ඇතුළත මගේ ඩෙකොරේට් කරා. just to keep my occupied. Decorate කරා. ආ ගේ ඩෙකොරේට්. දැන් ඊට පස්සේ මේකට ආවා. දැන් මට ගෙදර ගියාම මොනවා වැටෙයිද දන්නේ මොකද දන්නවනේ මම ෆ්‍රී කියලා. ඒක ප්‍රශ්නයක්ද උත්තරයක්ද? ප්‍රශ්නයක්. මොන පිස්සුද යක්ෂණි? <laughs> ඒක මොන වෙයිද කියලා දැනන දෙක මොන උත්තරයක්ද අපිට වටින දෙයක් නෑ. මොයි ගාට මොන වෙයිද දැන ඉතින් go and face it. දැන් මේ යන්න ඉස්සලා දැන් ඒක ප්‍රශ්නයක් කරගෙන නේ උඹලා වාගේ. ප්‍රශ්නයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න කරන්නේ කියන්නේ ඕක තමයි. ඒක හරි හොඳ මුළු ජීවිතේම නොලැබුණු දෙයක්. ඉතින් යක්ෂයෝ දැන් ඇහුවේ ප්‍රශ්නයක් විනාඩියට අහන ප්‍රශ්න කියලා උඹලට මේ උත්තර හැම එකක්ම ප්‍රශ්නයක් කරගන්න ඕනේ. වැඩක් නැහැ මම ඉඳලා පණින්න නැත්තම්. මොනවාරි අපිට ලැබුණ ෆ්‍රී ඔප්ෂන් එකක් අලි වැඩි දැන් ඊකට මොකද කරන්න කියලා. මේක ඒක ගන්න තමයි මේ අලියත් වේදම් කරලා ගත්තේ. අරකට පස්සේ දැන් ඒ හරිම නොලැබෙන අවස්ථාවක් ඇවිල්ලා තියෙන ජීවිතේ. ඉතින් සරංගලේ නූල කඩලා ගියා වගේ අනාථයන් යන බහුල ගැරතේ. ඒ ඒ මන්දක ගර්ජෆ්ගේ පොතක ලියලා තිනවා. ඒ මනුස්සයා අම්මා වයසයිලු. ගිහලා ගාඩන් එකේ ඉඳගෙන ඉන්නකොට එයා එයා හැමදාම එක තැන උළු වාඩි වෙනවා. අම්මා ඉන්න දිහාට හැරිලා වෙන්නේ නැති. එනකොට දැක්කලු ගහක පොඩි මේ ට්විග් එකක් එනවා. සමරගේ. ඉතින් හොඳට ඒක දිහා බලන්නේ. ඊට පස්සේ කැයිල පොඩ්ඩක් අන් කරලා කොලයක් ආවා. ඊට පස්සේ මුල් කාලේ රතු පාටයි. ඊට පස්සේ ඔක කොළ පාට වෙලා. දැන් අන්තිමටම බල්ල බල්ල බල්ල එක දවසක දැක්කලු ඒ ඒක දුඹුරු පාට වෙලා. පණ්ඩු පලාස වෙලා ඒක දවස් බලාන ඉඳි කොලේ හැලුනලු. ඒකට එයාට ඇහුනලු ගුඩ් බයි කියනවා. ඒ හැලෙන කොලේ ගහට කතා කරලා කියනවා මං ගිහින් එන්නම් කියලා. ඊට පස්සේ ඒක තව ඩෙවලොප් කරලා ඥානන්ද හඳුරු කියනවා ඒ උසක හැදිච්ච කොලේ බිමට වැටෙන්නේ කොයි අතට හුලං යනවද කියලා දන්නේ නැහනේ. අන්න ඒක තමයි නිවන කියන්නේ. ගහින් වැටුණා කොහේයි දන්නේ නැහැ. ගහට ගානකුත් නැහැ කොලේට ගානකුත් නැහැ කියලා වැඩ ඉවරයි දැන්. ඊට පස්සේ කොල්ලේ කැරකිලා කැරකිලා වැටුණාට පස්සේ කොහේ වැටේද ඊට පස්සේ ආයේ ඩිකම්පෝස් වෙලා ආයේ ගහට එනවා ඔයා. ඔකේ දවසක් කිව්වට පස්සේ Nissan වනේදී භාවනා කරන්න ආව දැන් අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා දෙමළ මහත් එක්ක ඇවිල්ලා හිටියලු. එයා බිම වැඩිච්ච කොලයක් ඊට පස්සේ කවදාවත් ඉදලෙන් අතු ගන්න. ඒතර මේ පෙන්ෂන් ගිය සේවකයෙක් නෙමෙයි. අතින් එකතු කරන ගිහිලා කොල වැඩිච්චා අතින් එකතු කරන ගිහිලා කුණු බාල්දියට දානවලු. එයා කියනවා මේ මේ කොලේට ගරු කරන්න ඕනේ. සම්පූර්ණ ජීවිත කාලේ පුරා වැඩ කරලා බිමට ඇවිල්ලා තියෙන එකක් අපි කුණු කියලා සලකනවා. එහෙම සලකන්න හොඳ නැහැ. ඉතින් අන්නේ වගේ අපි අර ගහින් අයින් වෙලා අර වැටෙන unpredictable ඒක හිතන්න බෑනේ අපිට පේන්නේ ව්‍යසනයක් කියලානේ. අපිට පේන්නේ නිකම් මොන වේද ඉතින් අපි හරි ෆියර්ෆුල් නේ හරි ටෙන්ස් නේ. ඉතින් ඒක තමයි නිවන කියන්නේ. ගහට යනකොට කියන ටටා. බායි. No expectations. ඈ? ඈ? මොකටකම no expectations. වෙන්න තියෙන දේ ඕන දෙයක් මූණ දෙනවා. ඒකට ඉතින් ගහක් කොලේ ඉදෙන්න ඕනේ නෑ කොලේ කොළ පාට තියෙද්දිත් ඕක තමයි. <laughs> දැන් අවුරුදු 15ක් මම කරන්නේ. ඒකට මුකුත් ගෙවල් කියන්නේ කරන්න දෙයක් ඕනේ අර හුදේකලාව වහන්න. හිටපු ගමන් මේ ඒකට පුරුදු වෙනවා. මොකද මේ මේ කය එක්ක ඉන්නයි ඇහ කන නාසය එක්ක ඉන්න බෑ වෙන අයෙක් ඉන්නකොට. නේ අරකට පුරුදු වුණාම ඒකට පුරුදු වුණාම මේක ඇති වෙනවා. මට ජීවිතේ පළවෙනි වතාවට මේ. It is completely different to me. ඉතින් මේ මම දැන් මගේ පරිසරයෙන් අනික් කට්ටියට දුකයි මම තනි වුණා කියලා. මම තනි වුණා කියලා මම බොහොම සතුටයි. අනික් කට්ටිය දැන් පුතාලට එහෙම ඒගොල්ලන්ට හිතේ තාන කට්ටියට පේන්න අඬන්න උනවා. අයියෝ මම පරිම සෝකයි කියලා. හැම වෙලේම මට කම්පැනි තියන්නේ. එක්ක ඇවිල්ලා ටෙලිවිෂන් එක දාගෙන ටීවී පින්තූර බලන්න එනවා හවසට. හොඳයිනේ. ඌ දාගන්න ඌනේ බලන්නේ. වෙන්නේ කාට බලන්නේ ඒගොල්ලන් ටෙලිවිෂන් එකේ පින්තූරයක් දාලා අම්මිය ගහන්න එපා ඔක බලලා තියෙනවද කියලා අම්මිට මතක නැහැ කියනවා ඉතින් මොකද මම බැලුව බැලුවමයි ඒක මගේ ඔළුවේ නැහැ ඒක දැන් අලුතෙන් ඒකම දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ ඉතින් එහෙම තත්ත්වයක් තියෙන සවන <laughs> මේ තත්ත්ව මේ තත්ත්ව භාවනාවේ ලැබෙන උත්තර මේ වගේ ප්‍රශ්න හදන එකයි අපේ තියෙන <laughs> තකතිරුකම් මෝඩකම මරිකම මේ අපිට හැම ඊගා ඊගා චිත්තක්ෂණේ කාටවත් ඔච්චරයි. ඊගා චිත්තක්ෂණේ කාටවත් ෆ්‍රෙෂ්. අපි ඒක සැලසුම් හදාගෙන අරයට ෆ්‍රෙෂ් මට ෆ්‍රෙෂ් නැහැ කිව්වට මොකාටද කියන්න තියෙන ඊගා චිත්තක්ෂණේ මොකාද අහුවෙලා තියෙන එක එක්කත් අහුවෙලා නැහැ. හැම එකම නිවන් දැකලා තියෙන. ඉතින් උනාට ඌ අර දැකලා නැති එකක් අල්ලගෙන අරකට දාලා ගුණ කරගෙන අරක යෙන්න තියාගෙන මැරෙන්න ගියා ගන්නවා. හැම එකකටම ඊගා චිත්තක්ෂණේ ෆ්‍රෙෂ්. හැම එකකටම දවසට පැය 24 ඒකටවත් වැඩිපුර හම්බ වෙන්නේ නැහැ. ඕක මැනේජ් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. අනිත් එක මැනේජ් නොකරුවත් මේක මැනේජ් නොකරුවත් මේ බව දැනගත්තට පස්සේ මේ මට විතරක් හම් වෙච්ච පනිෂ්මන්ට් එක නෙවෙයිනේ. it's a nature. තියෙනසේ ඊගා මොහොතට රීජෝනේට් වෙනවා නම් ළමෙක් වගේ හැසිරෙනවා නම් කවුරක්වත් අපිට එපයි කියන්නේ කෙනෙක් නැහැ. එපයි කියනවා තකතිරුකම. තණ්හා ওই දෙක විතරයි. අපි දැන් නැතර කරන්න හදන්නේ. අනේ හම්දුනේ අර ඊයේ සූත්‍රයේ එක ප්‍රශ්නයක් හම්දුනේ. අපි අර ශුන්‍යතා Eh, මොගරාජ සූත්‍රයේ eh, පිළිපදින හැටි අර සූත්‍ර දෙකකින් කරානේ eh, මට මතකයට ආව අර මාළු කියපුත් සූත්‍රයේ දැක්කොත් දැක්ක විතරයි ඇහුනොත් ඇහුණා විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන අපිට ශුන්‍යතාවය අල්ලගන්න පුළුවන් නේද? ඉතින් බාහ්‍ය සූත්‍ර කෙලින්ම ඒකමනේ කියන්නේ. මාළු කියපුත් සූත්‍රයේ මේ අනාථ පින්ඩික වාදයේ ඒක ටිකක් ඩයිලූට් කරලා දෙනවා. අර කි මොනක්වත් කියන්නේ මම මේ බාහියට ගෙලි මොච්චරමයි කියන්නේ. ඉතින් අර අපි තේරුම් ගන්න බැරි වෙයි කියලා තමයි අර ක්‍රමිකව ටික ටික ටික ටික දාගන්න හදන්නේ. නමුත් එකම දේ තියෙන. ඒ නිසා එක තැනක විතරක් නෙවෙයි ඒක තුන් හතර පොලක බුදු ජානසේ දේශනා කළා තියෙනවා. අර ස්පර්ශය තැනම අතාරින්න පුරුදු කරගෙන ගියොත් සතියෙන් පුළුවන් තරමට ඇතුළට යන්නේ නැතුව එතනම ශුන්‍ය වෙලා යනවා නේද? ඇතුළට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඇතුළට ගියා කියලා දන්නවනේ. ඒ දැනුම තියෙන තාක්කල් කිසිම දෙකින් අපේ කෙලසන්න බෑ. දැන් මං ඉන්නේ ඇලිලා, දැන් ඉන්නේ බැඳිලා. දැන් තරහේ. ඒ බව දන්නවනම් හරි. ඒ නිසා ඒවට වෛර කරන්න එපා. ඒව ලැජ්ජාවට ගන්න නැතුව. ඒක තමයි ස්වභාවය කියලා මගේ හිත නෙවෙයි කාගෙත් හිත ඔහොම තමයි. අයි මිනිස්සු දන්නේ ඒ කට්ටිය කවුරු හරි කෙරුවයි කියනවා මම දන්නවා මම්මයි කෙරුවේ. මම මගේ මේක මගේ බබා. මෝඩකම තියෙන එක මගේ බබා ඥානෙ තියෙනවා මගේ බබා එච්චරයි. එතකොටත් කෙලෙසෙන්නේ නැහැ. මේ හැමදේ ඇතුළට ගියොත් එන් සංඥා සංකාර සංකාර හැදෙනකොට ආයි අර චේතනාව ඇදිලා සංකාර හැදෙන්නේ නැතුව සංකාර අවබෝධ කරන්නේ කොහොමද? සංකාර හැදෙන්න එපායි. හැදෙනකොට සංකාරයෙන් කෙලෙසට යන්න පුළුවන් සංකාර අවබෝධ කරගෙන ඥානෙට යන්න පුළුවන්. ඒ නිසා යෝනිසෝ අයෝනිසෝ මොකක් හරි. ඒ නිසා සංකාර කියන්නේ අර්ග දෙයක් නෙවෙයි. සංකාර කියන්නේ දත යුතු දෙයක්. ඉතින් ඒක දතේසු දේ දැනගන්න එයා එයා ක්‍රියාවට නම් වෙලයි පය බලන්න. සංස්කාර අයින් කළා කරන්න බෑ. ඒ නිසා ඒව එකකවත් නෑ කෙලෙස් ඕනේ කෙලෙස්. අපි ඒකට දක්වන ආකල්පය තමයි ඔය දන්නේ දැනින් පටන් අරගෙන ටික ටික කරගෙන කරගෙන යනකොට ඒක කරන්න ඕනේ නෑ ඉබේ සිද්ධ වෙනවා. ඉබේම තේරෙන්න පටන් අරගනවා අපි බොරුවට කෙලෙස් කියලා බය වුණාට සතියේ තියෙන මිනිහට මොනම කෙලෙසක්වත් බලපාන්නේ නෑ. මල්ටි ෆැසට් කියලා දෙන්න පුළුවන්. හැබැයි සතියේ තියෙන්න ඕනේ අඩ්ලිප් තියෙන්න මොහක රාජ සදා සතු. හරි විනාඩි 7ක් වැඩිපුර අරගෙන තියෙනවා. ඒකට අපි මේ ටී බ්‍රේක් එක විනාඩි 23යි සක්මන පැය. අද පහට අපි එකතු වෙනවා. හරි පරියන්කයකට සාමූහික ඉඳ ගැනීමකට මේ මතක් කිරීමත් එක්කම අපේ සාකච්ඡා සමාප්ත කරනවා. ඊට දිනාටම තෙරුවන් සරණයි. Thank you.